ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කිසිය 75 පස්වෙනි අපේ වැඩමුළුවේ දෙවැනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා නව පාරිශුද්ධි පධානං යන්ති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද භාවිතා කළ යුතු වැඩි යුතු ධර්ම නාමයෙන් එහෙම නැත්නම් විසුද්ධියට පරිපත් විය යුතු ප්‍රධාන අංගයට නැත්නම් ප්‍රධාන වීර්යයට ලක් කළ යුතු කර්ම කරුණු නාමයෙන් අපි 6 වෙනි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය අපේ වැඩමුළුවේ ප්‍රධාන එහෙම නැත්නම් දේශනාවලියේ ප්‍රධාන මාතෘකාව වශයෙන් බව ඊ අපි තේරුම් ගත්තා. ඔතයි තේරුම් ගැනීම සඳහා අපි උත්සාහයක් ගත්තා. ඉතින් කවුරු හරි බැලුවොත් මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට කෙනෙක් සුදුසුකම් ලබනද එහෙම නැත්නම් ඒ දේ දරන්න තරම් හොඳ භාජනයක් හදාගන්න විසුද්ධි පහක් කරා යන්න ඕන. ඒ විසුද්ධි පහම අපි සාමාන්‍ය දිනදා කරන චින්තනයට සම්පූර්ණ අනිත් පැත්තෙන් යන චින්තනයක්. ඉතින් ඒක නිසා ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ගඟ දිගේ ඉහළට පේනන චින්තනයක් හදාගන්නවයි කියන එක අපේ මනුස්ස ජීවිතයේ පුදුමාකාර පරිණාමයක්. ඒක පැහැදිලිවම මනස වෙන පරිණාමයක්. කිසිම කෙනෙක් කැමති නෑ ඔක්කොම හිතන්නේ මේ පහම අධානගාහීව අල්ලගෙන දැඩි විසියට හණමිටි යුගයට බැඳිලා ඒව කැඩෙන්න දෙන්නේ නැතුව රකින්න එක තමයි අපි සංසාරෙ මෙතෙක් කල් කෙරුවේ. කවදා හරි කාට හරි විසුද්ධියක් ඕනේ නම් එයා සීල විසුද්ධිය මාර්ගයෙන් මේ Tamanට බය නැති වෙන්නේ හෝ ඇති වෙන්නේ සීලේ හරහා බව තේරුම් ගන්න. අපිට මේ ආරක්ෂක හමුදාවකින් හෝ ආයුධ වලින් හෝ අගල් වලින් දියාදි වලින් කටුකම්බි වලින් නෙවෙයි අපිට අරසාව ලැබෙන්නේ සීලෙන් බව තේරුම් ගත්ත දවසේ මේ මිනිසයා ලෝකෙ මොන න්‍යෂ්ටික ආයුධ හැදුවත් යට ප්‍රශ්නයක් නැහැ. ඒකට විරුද්ධ වෙන්නේ දැන එයා බලන ඔක්කොම තීති මට පුළුවන් ද සීලය අරසා කරන්න. දරුවන් ගෙවොත් හොරෙන්. ගෙදර අය ගෙවොත් හොරෙන්. රටටත් හොරෙන්. හංගලා සීලය රකින්න. ඉවරයි. එතකොට රැට නිදා ගන්නකොට සූසින්ද ගන්න පුළුවන් බෝම්බයක් ගවවම අපිට මොකෝ. බෝම්බ ගහයි කියන බයටනේ මැරෙන්නේ. බෝම්බෙට නෙවෙයි මැරෙන්නේ. මිනිස්සු බේත් බීලා ධනෙප වෙනවා කිව්වට බේතෙන් නෙවෙයි ධනෙපෙන්නේ. තනි වෙන්න ඕනකම තියෙන්න ඕන. ඕනකම නැත්තම් බෙහෙත හරියන්නේ නැහැ. ඕනකම තියෙනවා නම් බෙහෙත් කියලා වතුර දුන්නත් හරියනවා. ඒ වගේ ඕනම කෙනෙකුට මේ ශාසනයක් තියෙනවා. මට සීලෙ තියෙනවා නම් මගේ මොකෝ. අනේ ඒක තේරුම් ගන්නෑ කවුරක්වත් ඉන්න මේ පවුලේ ආරසාව රටේ ආරසාව සිංහල බුද්ධාගමේ ආරසාවට වලිගේ උඩ තියාන රිලව් වගේ දුවනවා. මේ තමන්ගේ සීලෙ පලාතක නෑ ඒක නංක. මේක මෙන්න මේ විප්ලවීය චින්තනය ගත්තට පස්සේ මේ සීලෙ තියෙන බඹයක් වවන මේ ශරීරය තුලේ මේ අල්ලපු ගෙදරක්වත් ඉන්දියාවේවත් අහල පහල නෙවෙයි. ඒ තියෙන සීල් වලට බුදුහාම කියන සීලබ්බත පරාමාස කියලා. ඉතින් කවුරු හරි සීලබ්බත පරාමාස පැත්තක දාගෙන මගේ හිත සංසිඳන සීලය මොකද්ද කියලා දැනගත්තා නම් එතකොට පේනවා චිත්තවිසුද්ධිය සඳහා. චිත්තවිසුද්ධිය කියලා කියන්නේ කොයි වෙලාවක හෝ Tamange හිත නන්නත්තර අරමුණු વિશે යන එක කාමේ නම් ඒකට නම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පෝර දාන්නේ. ඒකටයි අපි ගෙවල් හදාගන්නේ. ඒකටයි දරු මල්ලන් හදාන්න නන්නත් අර කරගන්න හදාන්නේ. ඒ වෙනුවට පිස්සු වෙච්ච රිලෙවෙක් වගේ තියෙන මේ හිත එක අරමුණක චිත්තක්ෂණ දෙකක් තියන. උච්චරයි. එහෙනම් මගේ හිතේ තියෙන අවල් අරමුණයි කියලා දැනගත්තා නම් ඒ බයිනරි ලෝන් දෙලින්ම මැදිල්ලක් තමයි කාම ලෝකය කියන්නේ ගම කියන්නේ නගරය කියන්නේ රාජධානිය කියන්නේ ශිෂ්ටාචාරය කියන්නේ. අරණ්‍යයට ගියා නම් රුක්ක මුල වුණා නම් ශුන්‍යාකාර වුණා නම් ඒකේ තියෙන මහ පාළු සංඥාවක්. අරඤ්‍ය සංඥාව. මොනව තිබ්බත් දුවන්නේ නැහැ හිත. ඉතින් බුදුජානක කියන වන රමණීයානි වනසේනාසනානි නතේ කාම ගවේෂිනෝ ඒ වන රමණීය කාම භෝගින කැමති නැහැ. ඒගොල්ලෝ බය එලවන සුළුයි. ඒගොල්ලෝ කැමති නගරෙට. ඒගොල්ලෝ කැමති රාජධානියට. ඒගොල්ලෝ කැමති ගමට. ඉතින් ඒක කවදාවත් විසුද්ධියක් නැහැ සුද්ධිත හිතත් නැහැ. චිත්ත විසුද්ධියක් නැහැ. ඉතින් ඒ නිසා කවුරු හරි තීරුම් ගත්තොත් රට්ටු රටවල් හදපු දෙයින් රාජධානි හදපු දෙයින් තමයි විවේක ස්ථානක් හොයාගෙන වෙන්තර වෙලී චිත්තක්ෂණ දෙක තුනක් එකම අරමුණක මධ්‍යස්ථ අරමුණක ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක තියාගෙන ඉන්නවා මට කළ හැකි කවුරු විරුද්ධ වුණා මෙදෙකල් නොකරේ මේ පිස්සු විහාට්ටු කියන දේවල් අහන්න ගිහිල්ලා දෙක අබුද්ධෝත්පාද කාලේ ක්‍රමවේදේ නැහැ දැන් ක්‍රමවේදේ තියන කවුරු හරි මේ චිත්ත විසුද්ධිය කියන්නේ එකම අරමුණක දන්න අරමුණක එක චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් එකේ පැවැත්වීමයි නානා අරමුණු વિશે යෑම කාමච්ඡන්දේ එක අරමුණු વિશે පැවැතීම ඒකාග්‍රතාවය කාමච්ඡන්දේ අයින් කරන්න ඕන ඒකාග්‍රතාවය ගන්න කාමච්ඡන්දේ අයින් කරන්න ඕන නම් ඒකෝදි භාවයේ ගන්න දන්න අරමුණ ඊට පස්සට අපිට ලෝකේ තින්ත ගාලා කාමයේ වසන්න බෑ තමන්ගේ හිත පුළුවන් ඉතින් මේක වෙනුවට අපි මොනවද ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි හිතනවා ලෝකේ ඉන්න ගෑනු ඔක්කොම සුදු අඳින්න ඕනේ. ඇඩ්වර්ටයිස්මන්ට් ඔක්කොම සල්බාධාර සම්පන්න වෙන්න ඕනේ. අපි යන පාර මට්ටම් වෙලා තියෙන මෙව්වනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකනේ මේ කරන්න ඕනේ. මට පුළුවන් ද කවුරු මොනවා වෙන්නවත් එක චිත්තක්ෂණයක නැත්නම් එක අරමුණක චිත්තක්ෂණ දෙක තුන හතර පවත්තන්න ඒක චිත්ත විසුද්ධිය කියන නිකන් ශාස්ත්‍රීය අර්ථකථන විදිහට චිත්ත විසුද්ධිය තියෙනකොට පේනවා මේ නන්නත්තර අරමුණට යන්නේ අපිම මිත්‍යා දෘෂ්ටික නිසා. නැත්තන් නෑ. බුදුජානනාංශය සඳහන් කරනවා ඒ අන්දේකට, බීරේකට, කණේකට අරමුණු මොනක්වත් දෙන්නේ නෑ. ඒකට එහෙම නිවන් දකින්න එපා. දකින්නේ නිවන් දකින්න දැකලා, රූප දැකලා නොබලා ඉඳගෙන ගන්න ඕනේ. ශබ්ද අහලා නාහ ඉඳගෙන ගන්න ඕනේ. ගන්ධ රස පහත දැනිලා විඳින්න නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා රූප, ශබ්ද, ගන්ධ, රස වල කාමයේ තියෙනවා නම් රූප, ශබ්ද, ගන්ධ නැති වෙන කාමයේ නැති වෙනවා. එහෙනම් පොට්ටියෝ ගාව කාමයේ නැති වෙනවා. බීරෝ ගාව කාමයේ නැති වෙනවා. තියෙනවා. අපිට තියෙන එක දැකලා අපේ දෘෂ්ටි හදාගන්න කොව්ව නටවන්න ගියත් උඹ හිත පරිසම් කරගන්න කියලා මේ කිසි කෙනෙකුගේ සහායක් අපට අවශ්‍ය නැහැ. දෙනවා නම් දෙන්නේ කාට හරි පුළුවන් ඉන්නේ මේක අවුල් කරන එක විතරයි. දෙවන්නේකට කරන්න පුළුවන්නේ අපිට දෘෂ්ටි දාන එක විතරයි. නිසා තනි ව්‍යාං, උදේකලා ව්‍යාං, විවේක ව්‍යාං, විස්රාමයක් ගනින් එල එකක අරමුණක හිත පාත්තනකොට තේනවා අපි ඒකට විනාඩි 5ක් හිටියොත් ඉතුරු විනාඩි 23යි 55ක් කරන්න පිසු කෙලින එකනේ. විනාඩි 5ක් භාවනා කරොත් ඒතර විනාඩි 23යි විනාඩි 55 පිස්සු කරන. ඒකල කියනවා විනාඩි 5යි හිත එකඟ වෙන්නේ නැහැ නේ කියනවා. එකඟ වෙయ్యే අපා. මේ විනාඩි 30 23කුත් විනාඩි 55 පිස්සු කෙලපුවාම හිත කොහෙද එකතු වෙන්නේ? දැන් මේ බලාගෙන ඉන්නේ කවදද ගෙදර යන්නේ කියලා. වෙසක් එකට. අවුරුදු කාලාවා. ඊට පස්සේ පොසොන් එකට. ඉතින් එහෙන ලැහිස්ටක් තියෙන මේ කරන්න තියෙන වැඩ. පිස්සු කෙලිලා විතර නෙවෙයි කෙලවනවා. අහලා බලලා කට්ටියට පිස්සු කෙලවනවා. කෙලවලා මෙතන ඇවිල්ලා භාවනා කරනකොට හරියන්නේ නැහැ. හරියන්නේ නැති එක සාධාරණයි. ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන කලබල වෙන්න එපා. අපි විශ්වොත් අපි විශ්වෙනවා. ඒ නිසා අවසන් නැතුව ඉන්න පුරුදු වෙලා කොච්චර කල්යයිද අපිට අවිසිච්ච නැති පරිසරයක් අපිට විපාක වාරක් විදිහට ආනිසංශයක් විදිහට ලබන්නේ. ඒ නිසා දැන් තියෙන අවිසිල්ල හිතාගන්න එක සාධාරණයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මමම කරපු දෙයක් කියලා ඒ දිට්ඨිය හදාගත්තා නම් මට මනුස්සකමක් ලැබිලා තිනවා බුද්ධෝත්පාද කාල ලැබිලා තිනවා ක්ෂණ සම්පත්තිය තිනවා සත්පුරුෂ ආශ්‍රය තිනවා බණ තිනවා ඕන පැවිදි වෙන්න පුළුවන් හරි ආන්නේ විදිහට මේ ලැබිලා තියෙන එකම මොකද්ද පෙර කරපු පිනක් තියෙනවා අපි හිතුවට අපි කාලා කන්නේ කියලා නෑ ඉතින් ඒ වෙනුවට අපි තවත් ඉල්ලන වෙනුවට මේ තියෙන එක සුද්ධ කරගන්න ගියොත් අපිට ඒ ditthi visuddhi ලබා ගන්න වැඩි වෙලා යන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ භාවනා කරන බෞද්ධයෙකු ditthi visuddhiය ලැබනවාට ඉස්සලා භාවනා කළොත් මුස්ලිම් කෙනෙක් ditthi visuddhiyට එන්න ඉඩ තියෙනවා. භාවත කරන බෞද්ධෙක් ditthi visuddhiය හදා ගන්නවට වැඩිය ඉක්මනට කතෝලික කෙනෙක් ගන්න පුළුවන්. දේවදත්තට පුළුවන්. අඟුලිමාලට පුළුවන් වුණා. පටාචාරාට පුළුවන් වුණා. සුපබුද්ධ කුටියට පුළුවන් වුණා. අපි හිතන නේ අපි භාවනා කරන අපිට විතරමයි මිත්‍යාදී සම්මාදී තියෙන්නේ භාවනා කරන නැති කට්ටියට මිත්‍යාදී ටිකයි කියලා අපිම ලේබල් ගහ ගන්නවා ඒ ගැව්වට යම රජුරෝව ගණන් ගන්නෑ ඒ ගියාට පස්සේ ඉන්දනවා අර මේ කටුයි බුලේ ලෝදිහැලිය දාන්න ඔළුව යටට හිටින්න ඉතින් එක මිනිහෙක් අපායට ගියාට පස්සේ කිව්වලු යම රජුරෝ මේ උඹේ වැරද්ද ඉච්චරම ෂුවර් නෑ ඒ සමට ඕනේ වැරද්දක් හොයාගනි ඒක උඹට දෙනවයි කියලා ඉතින් බලනකොට බේනවලු අපායේ ඕගාල දඬුවම් දෙනවා. එක තැනක් තිබුණලු ඌ අසුචි වලක බහගෙන ඉන්නවලු ඉනක් දුරට ඌ සිගරට් එකක් ගහගෙන ඉන්නවලු. ඊට සියාම රජු රෝගී ටුගිලකලු මට ඒ දඬුවම දෙන්න කියලා. ඒකට විසිල්ලක් කවලකලු ඔක්කොමලා ඔළුවෙන් හිටගන්න කිව්වලු. අර එක විනාඩි පහක් කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් අනික විනාඩි පහේ ඔළුවෙන් හිටගෙන ඉන්න ඕනේ. ඉතින් ඌ ඌ යනකොට උනේ අර අසුචි වලේ ඔළුවෙන් හිටගෙන ඉන්න වෙලාවේ ඌ සිලෙක් කරපුව දඬුවම. අඩුවෙන් වැඩ කර අඩුවෙන් වැඩ කරපු කට්ටියට දෙන දඬුවම. ඉතින් ඒ නිසා අපි සිලෙක් කරන්නේ අපේ දඬුවම. තෝරන්නේ. අපි අපේ ගැහණි තෝරන්නේ. අපි අපේ පිරිමියා තෝරන්නේ. අපි අපේ වර්ණය තෝරන්නේ. අපි අපේ ආහාර තෝරන්නේ. ඒ නිසා කම්මජ චිත්තද උතුද ආහාරද කියන මේ හතරම අපි තෝරන්නේ. ඒක ලිල්ල තෝරලා ඉවරලා බයිනවා. බලන්නකො මට වෙච්ච දේ කියලා. ඒ නිසා මොනවාක්ද උතු දින දී කාලා හිටපන්. දැන් මේ දවස් හතර දෙකේ තුනේ බලන්න කවුරුහරි හම්බලා දෙනවා ජොලිනේ. මේ කායෙන් හරි ඇහුවොත් එහෙම දානේ දෙන එකද ජොලි දානේ කන එකද කියලා ක්‍රියාකාරකම හරිම කැමති දන් දෙන්න. දානයක් කාලා භාවනා කරපන් කිව්වොත් බෑ අප්පා. gedara වැඩ අපිට එහෙම එන්න බෑ. අම්ම නැයිනේ. අම්ම නැයිනේ. ওই 10 කෝ ආවම උඩට මං අහනවා දාන දෙන එකද ලේසි කන එකද කියලා. කන පැත්ත කරන කන එක ලේසි. මේ දින දෙකක් කාලා මේ භාවනා කරන්න හිටපම් බෑ. ගෙදර යන්න කකුලක් උස්සගෙන ඉන්නේ. ඉතින් මේක සුද්ධ වුණාට පස්සේ තේරෙනවා අපි කොච්චර මිත්‍යා දෘෂ්ටිකද. ඉතින් මේක තේරුම් ගන්නවා යම් කිසි කෙනෙක් කැවිලගෙන මට ආයෙ ගෙදර යන්න ඕනේ. මෙතන මේ ටික තියෙනවනේ මම නතර වෙනවා. ඉතින් මේ ඕන කෙනෙකුට ඒ ජීන් දෝනේ ලක් ගන්න පුළුවන්. ගන්නෙ නෑ අම්මා මුත්තා කිව්වා. හ්ම්ම්. මේක හදාගෙන ගෙදර යන්න ඕනකම තියෙයි. ඉතින් මේවට අපි කියනවා දිට්ටි. මේක හදාගන්නේ කොයි වෙලාවේද කියලා මුස්ලිම්ද කතෝලිකද මනුස්සද ගෑනුද පිරිමිද උපදම්පදාද රාමඤ්ඤනිකායද තියන්නිකායද සාමණේරද කක්කත් නැහැ. කොයි වෙලාවෙ මේක වෙනවද කියලා කියන්න බෑ. උණයි කියලා හිතමු. දැනගත්ත මගේ පිළිතුරු තියෙන මගේ අතේ ඔක්කොම පහසුකම් ටික තියෙන ඔබට ඕන නම් ගෙදර ඵලයක් රැයට කාලා බුදිය ගන්න. එහෙම නැත්නම් මේ නොකා භාවනා කරපන්. දෙකම විනිශ්චය තමන් අතේ. එතකොට තමයි හැකයක් හිතෙන්නේ මේ මිනිස්සු ඔක්කොටම වැරදිලාද මට වැරදිලාද කියලා. ඒකේ ඉන්නේ සාමාන්‍ය භාවනාවට ගිය භාවන හරියි එක්ක පැවිදිච්ච කෙනාට තමයි හැක ගොඩක් එන්නේ. gederi ඉන්න කෙනාට වැඩිය ගොඩාක් සැකේ ඉන්නේ බහන හරි ගියාට පස්සේ. අර විසුද්ධි තුන ආපු කෙනාට තමයි සැක ගොඩක් එන්නේ. ඒ නිසා ගොඩක් පොත්පත් ලියන්නේ භවනා කරපු අය. ලියන්නෙම සැකේට. ඔය කිසිම පොතක සැකේ දුරු කරන්නේ නැහැ. සැකයක් ඇති කරලා තියෙනවා. නිසා පොත් කියනකොට හොඳට බලන්න පුළුවන් මේ පොත කිව්වට පස්සේ හිතයටත් එදිය තද වෙලා හිතත් එදිය කේන්ති ගිලා හිතත් එදිය ඇවිස්සෙනවද නැත්තම් සංසිඳනවද කියලා. සංසිඳන පොත් නැහැ. ඒව කියවන්න කැමතිත් නෑ අපි. අපි කියවන්න කැමති සෝකාන්ත. අපි සුඛාන්ත කියවන්න කැමති නෑ. චිත්‍රපටය බලනවා සෝකාන්ත වල කැමති ෆයිට් තියෙනවා. ඒකේ ෆයිට් තියෙනවා ගන්නවා පනිනවා ජේම්ස් බොන්ඩ් ඉන්නවා අරක ඉන්නවා මේක ඉන්නවා කොල්ලා ඉන්නවා කෙල්ලා ඉන්නවා දුෂ්ටයා දුෂ්ටයා අනිවාර්ය බින්දුවනේ ওই චිත්‍රපටි තමයි බලන්නේ. ඒකල ගෙදර ගිහිල්ලා කියනවා මේ රැයට නිින්ද යන්නේ හීනෙන් ගොරවනවා දත් මිටි කනවා. ඉතින් වෙන්නේ නැතුව <laughs> බලන හරියක් බලන්නේ අර කුණු අරපනේ. ඉතින් සැක සංකා පහනක හොඳටම වැඩි වෙනවා. ඒක නිසයි කියන්නේ භාවනා කරන හැටි පිස්සු හැදෙනවා කියලා. ඉතින් අර හාමුදුර කෙනෙක් ඇවිල්ලා ලොකු සංසිං අහලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම නම් කවදාත් භාවනා කරන්න මම සල්ලිත් පාවිච්චි කරන බුලුතුත් කනවා. ඔබ වහන්සේ මොගෝලේ මේ භාවනා කරන අයට මොකද මෙච්චර පිස්සු වැදෙන්නේ කියලා. ලොකු සංසිං කිව්වලු මේකයි නම භාවනා කරලා පිස්සු වැදෙනවා නෙවෙයි පිස්සු භාවනා කරන එකයි ප්‍රශ්න කිව්වා. පිස්සන්න වෙන්නේ අඬ දෙනක් නෑනේ භාවනා මධ්‍යස්ථානයේ. මම ඇවිදලා තියෙන ලෝකෙ හැම තැනම භාවනා මධ්‍යස්ථානවල හැම භාවනා මධ්‍යස්ථානම ඔෆිෂියල් පිස්සෙක් ඉන්නවා. භාවනා මධ්‍යස්ථානක හැම එකම කර්මස්ථානාචාරී වගේ පිස්සෙක් ඉන්න ඕනේ. මොකද කණ්ඩ දෙනවා, ඔහි ඉන්න දෙනවා. පිස්සු කියනවා. ධම්මිකාමතුරු මට කතා කරලා කියනවා ලංකාවේ පන්සල් වලට ගියාම භාවනා මධ්‍යස්ථානක ඔය පිස්සු පියාට්ටු කරක් කරක ඉන්නවා. ඉතින් කවුරුත් ඔගේ කණ්ඩ දෙනවනේ. ඉන්න දෙනවා, ලයිට් බිලක් නැහැ, වතුර බිලක් නැහැ, ටැක්ස් නැහැ, ඔය ඉන්නවා. ගිහිල්ලා බලන්නේ කිව්වා ලෝකෙ තියෙන ටිබෙටන් පන්සල් වල. කිසිම කෙනෙකුට මොනම විදිහකින්වත් ඉන්න දෙන්නේ නැහැ. ආවොත් උගේ කරිකියුලම් එක බලලා ඌට පුහුණුවක් දීලා ජොබ් එකට ගන්න. පුහුණුවට සල්ලි ගන්න. පිස්සු බියහට්ටු තියන්නේ. ලංකාවේ ඊට හපන් මීට හපන් Hindu ආගමේ. මේ සක සංකා තියෙන කඩේ ඔය කැරක් කැරික ඉන්නවා. කවුරු හරි ආව ගමන් ඉස්සරහට මේ යන්නේ පිස්ස තමයි. කර්මත්තානාචාර්ය හැමදේ දවස් තුනක් විතර යනවා. පිස්සා ගිය ගමන් ඔක්කොම වාර්තා දෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන ගියාම දවස් 3ක්වත් යනකම් කතා කරන්නත් එපා. බිම් බලාගෙන ඉන්න. මොකද එන හරියක් එන්නේ පිස්සු. කට වාචාලියෝ පිස්සු ඇවිල්ලා එක එක දේවල් කියනවා. මට කිව්වේ බුරුමේ යනකොට ගිහිල්ලා මාසයක් විතරනකම් බිම් බලාගෙන ඉන්න. කිසිම කෙනෙක් කතා කරන්න එපා. කිසිම කෙනෙක් දෙයක් දෙක අහලා බලන්නත් යන්න බෑ. මොකද ගිය ගමන් ඔය කතා කරන කවුරුත් නැති කට්ටිය එනවා. ඒක නිසා තේරුම් අරගන්න මේ භාවනා මධ්‍යස්ථාන වල සහ පිස්සන් කොටෝල ඉන්න කටියට හරියට සැකසංකා තියෙනවා. දෙගොල්ලම එකයි. භාවනා මධ්‍යස්ථාන වල සහ පිස්සන් කොටෝල එක જાති කට්ටියක් ඒ. ඉතින් ඊට පස්සේ කවදා හරි කාට හරි තේරුම් ගත්තොත් මේ ගමන යනකොට මේ වගේ මට්ටම් කීවියක් පණින්න වෙනවා. නිකන් ආවට ගියාට බෑ. එතන හරියට මේ පරිශ්‍රණය කරලා හරි පාර තෝරාගත්තොත් ඒ අනකොට ඔය සැක සංකා පහළ වෙන එක හරියට මේ බඩදරු අම්මා කෙනෙකුට දොළු දුක ඉන්න වගේ වැඩක්. බඩදරු වෙන්නේ නැතුව දොළු දුක් ඉන්නේ නැහැ. දොළු දුක් වුණාට බඩදරු වෙන්නේ නැහැ. ඒත් බඩදරු වුණා නම් දොළු දුක් එනවා. ඒ වගේ ගමනේදී තේරෙන අනිවාර්යයෙන්ම Tamange අර චින්තන රටාව හෙල්ලුම් කාලා මොකද්ද සැකයක් එනවා. ඉතින් එතකොට අපි හිතමු කල්යාණ මිත්‍රය ලැබුණා. සද්ධර්මය ඇහුණා. අපිට භාවනා මධ්‍යස්ථානයක් ලැබුණයි කියලා. ඊට පස්සේ ආ කල්පනා කරනවා දැන් මෙතෙක්කල් සැකෙන් බැලුවා ලෝකෙ දිහා. දැන් නිසකව. ඒ කියන්නේ දැන් මෙතෙක්කල් සද්ධාවෙන් ලෝකෙ දිහා බැලුවා. දැන් කුසල ඡන්දයෙන් ලෝකෙ දිහා බලනවා. එල්ලයක් ඇතුව. එතකොට තේිනවා මෙච්චර ලස්සන පාර තියෙදි කොහෙද සෙනග යන්නේ? යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ ඒකට උගත්තු යනවා සිල්වත්තු යනවා දැනුමැති ඇත්තු යනවා කොච්චර දෝ කෙරුවත් රිවර්ස් ගියර් එකේ ඉන්නේ. ඒත්කොට යාට තේරෙන්න පටන් ගන්න නිසා බහුජන මතයට ගියා නම් අහුවෙනවා. මේ හුදකලාව හොයන්න, විවේකයේ හොයන්න, විශ්‍රාමයේ හොයන්න එහෙම කරන පිරිසක් අපේ හිතනට වැඩි ඉන්නවා. ඒක මම 77 දැනගත්තේ පොඩි පිරිසක් මම දැක්කා. high thinking simple living කීයක් හරි හම්බ කරනවා ඉතාලම චාම් ජීවිතයක් ගත කරන බුද්ධඝම් කියන්නේත් නෑ තමන් කට්ටියක ඉතලා භාවනා කරනවා සූත්‍රය සාකච්ඡා කරගන්නවා කරවන්නේ කගේ ගෙජ්ජි හොල්ලන්නේත් නෑ හඳුන් කුරුපත්තු කරන්නේත් නෑ පහම්පත්තු කරන්නේත් නෑ බෝධි පූජත් නෑ හැබැයි බොහොම සරල ජීවිතයක් ගත කරනවා ඉතින් මොකද්ද මගේ තිබුණ අගයන් ආඩම්බරණ සමට මේ පිරිසත් එක්ක ඉඳ හිතුණා හැම බදාදම පැයක් ඒගොල්ලෝ භාවනා කරන හැම ඉරිදම ඒගොල්ලෝ සූත්‍රය සාකච්ඡා කරනවා කෙරුවේ ඉංග්‍රීසියෙන්. භාවනා කරන එක ඉංග්‍රීසියෙන් නෙවෙයි කරන්නේ ඒ නිසා මට ලේසි. ඉඳගෙන ඉන්න එකනේ ඒක ඉංග්‍රීසි නෑනේ. සූත්‍ර සාකච්ඡාවේදී මට ටිකක් අප්සෙට් ඒ කාලේ මට එච්චර ඉංග්‍රීසි තේරෙන්නේ නෑ දැනටත් තේරෙන අඩුයි. මේක අවුරුදු 3 කරනකොට මම පෙර දින විශ්වවිද්‍යාලයේ ගිය විද්‍යා විෂය කන්තරන්. මම එළියට එනකොට වෙන ඕනම කලා විෂයන් හදාන කෙනෙකුට වැඩිය කළ යුත්තේ මොකද්ද කියන එක. මම වගේ තරුණෙක් යායුතු මාර්ගය කියන එක පැහැදිලි වුණා මට. පැහැදිලි වුණා ඉක්මනට තුනක්. මම තු ඉක්මනට පැවිදි වෙන්න ඕනේ මේ ලෝකෙත් එක්ක ඉඳලා බෑ කියන එක. නමුත් ඒගොල්ලෝ කිව්වා හදිසි වෙන්න එපා. මේම ගිහි වෙඳගෙන භාවනා කරන්න. කොච්චරද කියනවනම් ගිහි වෙඳගෙන පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තවසර භාවනා කරන්න. එතකොට උඹ සුදුස්සා පැවිද්දෙකුට. පැවිදුණා කියලා මොකක්වත්ම ලැබෙන්නේ නැහැ. මම පැහැදිලිවම කියනවා. ඔය ඔය ඉන්න තාලේ Tamanට විවේකේ හදාගන්න බැරි නම් පැවිදි වුණත් ගිහිලා නීතිඥ 20ක් පාස් කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වෙන ජොබ් එකක් ඉල්ලගෙන ආණ්ඩුවේ කුලී වැඩ කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් රාජකාරි වල ඉඩ තියෙනවා බැලේ වෙන්න ඉඩ තියෙනවා පැවිදි වෙලා. දැන්ටත් කරන්නේ කිහිවත් ඉන්නේ. මම පැවිදි නැහැ කියලා මොකක්වත් ලැබෙන්නේ නැහැ. කිහිව දැනගන්නවා නම් මේ තියෙන පිස්සු ලෝකේ තිබුණාට Tamanට පාර හොයා ගන්න පුළුවන්. හොයපු පිරිසක් ඉන්නවා. ඒ පාර දන්න පිරිසක් ඉන්නවා මාර්ගයේ සහ මාර්ගයේ කියන එක දන්න පිරිසක් ඉන්නේ. ඒගොල්ලෝ කියා පාණ්ඩ යන්නේ. ඒගොල්ලෝ හොඳට බන්නා මේ දැන දැන නොමග යන දිහා බලලා ආදර්ශයක් ගන්නවා. මෙච්චර වටින රටක ඉපදිලා. මෙච්චර වටින විදියට නොමිලේ භාවනා කරන්න අවස්ථාවල් තිබිලා. මෙච්චර ත්‍රිපිටකය පිළිබඳ දැනුම ලබා ගන්න ක්‍රම තිබිලා අපේ කට්ටිය කොහෙද යන්නේ අපේ ඉඳලා ලංකාවේ ඉඳලා පිටරට ගිය කෙනෙක්ගෙන් අහන්න බලන්න ඒගොල්ලන්ට ලංකාවේ වටිනාකම තේරෙන හැටි. ඒ රටක මේ වගේ රිට්‍රීට් එකක් කරන්න ගියා නම් කීයක් ගෙවන්න ඕනද? මේ හෝල් එකක් ගන්න එක දවසට කීයක් ගෙවන්න ඕනද? මේ ඔක්කොම නිකන්. ඒජීදිත් වැඳලා කියන්නේ නෝ දන් දෙනවට වැඩිය හොඳයි අප්පා ධනේ කණ එක කියලා. ඒ තරමටවත් හැංගීමක් නැහැ. මේ දෙන උගෝදෙනෙක් මේ භාවනාවට ඇවිල්ලා තියෙන පිටරට ගිය කට්ටිය මතක් කරලා. අහවල් දන අවල් එකක් තියෙනවා ගිහිල්ලා පොඩ්ඩක් බලපන් කියලා නැත්නම් ලංකාවේ හිටියට ලංකාවට කංගලාවට තමයි ඇහෙන්නේ. මොනවා කිව්වත් එච්චරයි. ඒකයි මම මේ එන්නේ එන්නේ සර වචන පාවිච්චි කරන්නේ කනක් පලාගෙන යන්න කියන දේ ඇහෙන්නේ. මෙන්න මේ පහ විසුද්ධි පහම හයම උනාට පස්සේ තමයි කෙනෙකුට ප්‍රතිපදාව කියන එක තේරෙන්නේ. අපිට රකින්න පුළුවන් ප්‍රතිපදාව අපි කෙරුවොත් විතරයි. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්න අර විසුද්ධි පහේදිම වෙන්නේ අපි මෙතෙක් කල හොඳයි කියපු හේරම වැරදි අපි නරකයි කියපු ඔක්කොම හරි කියලා තේරුම් ගත්ත දවසේ විතරයි විප්ලවීය චින්තනයක් එන්නේ. ඒ නිසා මේ පිනිස්සු අප්පුඩි ගහන තාලට යන්න පටන් ගත්තොත් මිනිස්සු හරි කියන පාලේ යන්න ගියොත් අපායමයි. කවදාවත් නැහැ. ලක්ෂයක් වැරදි කෙරුවත් වැඩක් නැත්තේ නෑ. Taman තේරෙනවා නම් හරි පාරේ ලක්ෂයටම ටටා කිව්වා හැරණ එකයි තියෙන්නේ. ඉතින් ඒකෙදී ඒ විදිහට විප්ලවීය චින්තනයක් හිතන්න පිරිමින්ට වැඩි කාන්තාවන්ට අවාසිදායක තත්ත්වයක්ද තියෙන කියන එක මම හොඳට නිකන් බලන්නේ. මොකද කාන්තාවන් පුරුෂාධිපත්‍යයකට ලක් වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය වුණත් ඒ දේ කරගන්න දෙන්නේ නැහැ. පවුල් වලින්. ඒක නිසා පුළුවන් ද කාන්තාවකට මේ தත්ති තියෙද්දි ප්‍රතිපදාවට බහැලා කටයුතු කරන්න කියලා බැලුවොත් පිරිමින්ට අවස්ථාව තිබුණා කරන්නේ නැහැ. බලන්න කී දෙනෙක් මෙතන ජනි වැඩි ජන ගානේ කවුද ඉන්නේ කියලා. මත කාන්දාවන්ට ආවේනික දුකක් තියෙනවා. ඒ නිසා එයාට දුන්නොත් කාගෙන යන ගතියක් තියෙනවා. ඉතින් මං කියන්නේ මං කියන්නේ ඒම කාන්තාවන්ට මං කියන්නේ පිරිමි නැකතින් ඉපදිච්ච කාන්තාවෝ කියලා. පිරිමින් මං කියන්නේ ගෑනු නැකතින් ඉපදිලා තියෙන මොනවද වුණත් ඉතින් හැමදාම පස්සට තමයි. ඒ වෙනස නෑ පොඩි ළමයින්ගේ. පොඩි ළමයි දිහා බලනකොට පිටිමි දරුවත ගෑනු දරුවත කියලා වෙනසක් නෑ. කාරණාව අල්ලා ගන්න හැටි හරියටම ප්‍රතිපදාව තීරුම් ගැනීමේ හැකියාව වැඩි හිටියන් වැඩි උන්කක් වැඩි පොඩි ළමයින්ගේ. ඒක හොඳටම පේනවා. <coughs> පවුලේ අම්මයි තාත්තා රණ්ඩු කරනකොට අම්මා බීලා තාත්තා වෙන මිනිහෙක් ගිහිල්ලා ඉතින් ගෙවල් වල තියෙන දේවල්නේ. ඉතින් පොඩි එකා බලාගෙන ඉන්නවා මේ නටන නාටකම දිහා. ඌට කවුරු කියලා දෙන්න කෙනෙක් නැහැනේ. උඩ තේරෙනවා. අම්මා තාත්තා දන්නේ මේ පොඩි කාට යමක් කම තේරෙන්නේ නැහැ නේ කියලා තමයි අම්මා තාත්තා රෙදි නැතුව නටන්නේ ගෙවල් වල. හෙළුවේ. පොඩි කාට තේරෙනවා. ඉතින් අන්තිමට නොදැනුවත්වම පොඩි එකා අම්මට තාත්තට වෛර කරනවා. ඒක ලේසි. ඒක ලේසි. ඊගාවට ගුරුවරට වෛර කරනවා. ඉතින් මේකේ අතවාසියක් ගන්නව ගුරුවරයා අම්මට තාත්තට දොස් කියලා පොඩි එකාගේ ජනප්‍රියතාවේ ගුරුවරු ගන්නවා. ඒක තමයි අද අධ්‍යාපන අමාත්‍යාංශයේ සිද්ධ වෙන්නේ. අම්මගේ තාත්තගේ දොස් ටික කියලා ගුරුවරයා යාළු කර ගන්න ළමයාව. ඒකෙලි වෙලා දරුවගේ ද්වේෂයට තමයි පෝර දාන්නේ. ඉතින් අන්තිමට ගුරුවරයාටත් වෛර කරනවා. নিকකමට හරියි පොඩි දරුවෙකුට ගිහිලා කියලා දුන්නොත් මේ සියලු ප්‍රශ්න වලට උත්තර වර්තමානයේ මම දැන් මෙතන තියෙනවයි කියලා පුදුම විදියට තේරුම් ගන්නවා. ඊට පස්සේ ළමයිගෙන් ඇහුවොත් "ඔයා කොහොමද මේ වෙන කෙනෙකුට කතා කරන්න ඕනේ?" එයා කියනවා "මෙච්චරයි කරන්න තියෙන්නේ පුළුවන් තරම් මම දැන් මෙතන තියෙන ඉන්න slowly mindfully silently වැඩ කරන්න." වහාම ප්‍රතිපල ඒ ළමයට කියලා දුප්ප සැනින් ඒ දරුවා එක තේරුම් අරගෙන තේනකට කියලා දෙන හැටි සහ ලදලද වෙලාවේ ඒ වර්තමාන පැමිණිලා දෙන ප්‍රත්‍යක්ෂණේ දිහා බලනකොට අනාගතේ අපිට වඩා හොඳයි කියලා කියන්නේ ඒක. පොඩි දරුවෝ මේක අල්ලන හැටි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් පන්නලා ප්‍රතිපදාව පෙන්නපු ගමන් ඒකේ ඒකේ ලස්සන දේ ඒ ප්‍රතිපදාව පෙන්වුවාට පස්සේ ළමයා කතෝලික වුණාට ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් වුණාට ප්‍රශ්නයක් නැහැ. Hindu වුණාට ප්‍රශ්නයක් නැහැ. බෞද්ධ වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක අල්ලන්නේ ඒ ළමගේ තියෙන නයිසાર્ගික පිරිසුදුකම. කවුරුත් උගන්ලා නෙවෙයි. කාටවත් ඒක වළක්වන්නත් බෑ. ඒක නිසා පේන්න තියෙනවා අපි කවදා හරි ළමා මට්ටමටපත් වෙච්ච ගමන් අපිට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හොඳට තේරෙනවා. අපිට කරන්න බැරිද මේ ඔලොමොල පැරිච්ච දන්න දැනුම බිම තියාගන්න බැරිකම. අපිට නැවතත් දරුවෙක් වෙන්න බැරි අපිට දරුවෙක් අපිට නැවතත් අහිංසක වෙන්න බැරි අපිට නැවතත් නිර්ව්‍යාජ වෙන්න බැරි බැරිකම නෙවෙයි ඕනකම නම් තියෙනවා. මම මේ ඔක්කොටම මම දන්න පුදුමාකාර ඕනකමක් තියෙනවා. මුත් මේගොල්ල හිතන්නේ කවදාවත් ඒ කායන වයම්බික්ක වේ මග්ගෝ කියලා බුදුජානනාංශයේ දේශනා කරපු සතිය සියල්ලට උත්තරේ කියලා මොන જાතියක්වත් පිළිගන්නේ නැහැ. පිළිගන්නවා නම් අපිට දීලා තියෙන වාතාවරණය අදට වැඩිය හෙට පොඩ්ඩක් සතුටුමත් වෙන්න පුළුවන්. අද පරියන්කට වැඩිය හෙට එක හුස්මක් වැඩිපුර බලන්න. අද සක්මන්ට වැඩිය එක හෙට එක එක පියවරක් තියන්න පුළුවන්. අද බත් කනකට වැඩිය හෙට එක බත් කටක් සතියෙන් කන්න පුළුවන්. අද කිව්වේ නැති උනන කවන්නේ හෙට උදේ නැගිටලා එක දත් මැදිල්ලක් සතියෙන් කරන්න පුළුවන්. එක නාන වෙලාවට සතියෙන් කරන්න. මේ පඩියක් නගින වෙලාවේ සතියෙන් කරන්න පුළුවන්. මේකට කාටවත් බාධාවක් නැහැ. කරන්නේ නැත්තේ මොකද? ඒකේ හිතනවා නේ මෛත්‍රී බුදුහාමරගේ සාසනෙට වැඩි ලේසි වෙන්න ඉඩ තියෙනවා. දසපාරමිතා පිළිවෙත් ලේසි වෙන්න ඉඩ තියෙනවා. අපිට තමාට ওই කොච්චර නැටුවත් ඉතින් හේතුක ප්‍රතිසන්දි තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා හේතුක ප්‍රතිසන්දි තියෙනවද කියලා බලනකම් පසර දාන. මේ සේරගෙම කරන්නේ ප්‍රමාදේ. අප්‍රමාද වෙන්න අවශ්‍ය පහසුකම් තියෙනවා. ඒක හොයාගෙන යන්න ගත්තොත් කුඤ්ඤ ගැහුවොත් කුඤ්ඤ බහිනවා. දර කොටයකට කුඤ්ඤ හරියට තියලා අවුලා ගත්තට පස්සේ නෙලන්න ගත්තාම පලාගෙන බහිනවා. ආන්නේ වගේ මේ ප්‍රතිපදා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තේරෙනවා මේ කොච්චර වාසනාවන්තද මේක අමාරු කෘත්‍යයක් බව හැබැයි හරියට කුඤ්ඤයකට කොටයකට දර කුඤ්ඤයක් බසනවා. ඒක අවුල් කීරි නැත්නම් කුඤ්ඤය තියලා පොඩ්ඩක් ගහලා ගහනකොට කුඤ්ඤ බහිනවා. ගලක් උනක් පලනවා. ආන්නේ වගේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට ගියාම ගල පලන්න බෑ වගේ තමයි පේන්නේ මුල් ගිහිල්ලා ගලපෑන. දර කොටේ පලන්න බැරුව වගේ තමයි තියෙන්නේ පලන්න පුළුවන්. ඒකට මරේ කියලා එකක් තියෙනවා. දරේ මරේ කියලා එකක් තියෙනවා. නැත්තම් අපි කියනවා ආනුම දර පැලුවා වගේ කියලා. විහි පලන බලන්න යනවා දැන් කට්ටිය නම් දර දන්නෙත් නැහැ. ඒකෙන්ම කරදරයටපත් වෙලා තියෙනවා. මොකද ගෑස් තියෙනවා, ලයිට් තියෙනවා. අපේ පල්ලෙහාලිපෙත් දැන් දර දාන්නේ නැහැ. ඒ තමයි යල්පන ගිය තොරතුරු මම මේ දෙන්නේ. නමුත් දන්නවනේ. ඉතින් මේ විදිහට යනකොට ඒ අපි මෙතන අපි කතා කරනවා නව නව ධම්මා භාවේතබ්බා කියලා භාවේත භාවිතා කළ යුතු ධර්ම 9ක 6 වෙනි එක තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. නමුත් ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධියත් ඥාන 9කින් විස්තර වෙනවා අපේ තේරවාදී. ඒවට නව මහා විපස්සනා ඥාන කියලා කියනවා. ඒක තමයි මේ විපස්සනා ඥාන වල සාරය. හරපද්ධතිය ඒක තියෙන්නේ. ඉතින් ඒකට එන්න ඒ කටපාඩම් කරුවට හරියන්නේ පැතුවට හරියන්නේ අර කලින් කියන විසුද්ධි ටික වුණා නම් Tamanට මේක කනට මී පැණි දැම්මා වගේ තේරෙනවා. තවත් පැත්තක් තියෙනවා. යම් වෙලාවක මේ කියන දේ Tamanට භාවනාදී සිද්ධ වෙනවා නම් අර හයම සම්පූර්ණ වෙලා බවට ලකුණකුත් එනවා. මම නැවතත් කියනවා. යම් වෙලාවක මේ කියන හිත මේ தත්ත්වයටපත් වෙනවා නම් ඒක චිත්තක්ෂණයට හෝ ඒ චිත්තක්ෂණයට එනකොට අර කලින් කියන විපස්සනා සුද්ධි අර කියන භාවයේ තබ්බ හයම සිද්ධ වෙලා කියලා දැනගන්න පුළුවන්. ඒකට Tamanට හිතා ගන්න පුළුවන් ගිය ආත්මෙට වැඩිය මේ ආත්මේ අපි සාසනෙන් ඉස්සරහට ගිහිල්ලා තියනවාද? ගිය පරියන්කට වැඩිය මේ පරියන්කේ මම සාසනය වශයෙන් ඉස්සරහට ගිහිල්ලා තියනවාද? ගිය වැඩමුළුවට වැඩිය වේ වැඩමුළුවේ ශාසනික වශයෙන් ඉස්සර වෙලා ගිහිල්ලා තියනවාද කියන මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න ඕන කරන්නේ නැහැ. අකාලිකවම තමයි දැනගන්න පුළුවන්. ඒක නිසා මේ නවමහා විදර්ශනා ඥාන තීසීස් වලට ගන්නවා, PhD වලට ගන්නවා, පුදුම විදිහට ගරු කරනවා. හැබැයි ගරු කෙරුවට ඒක හුදු පොතේ දැනුමෙන් නෙවෙයි වැදගත් වෙන්නේ. තමන් භාවනා කරනකොට මේක කොච්චර ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද, ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්ද? මේක රස බලනවාද කියන එක මේ පිරිසකට අදාළ භාවය වැඩි. විශ්වවිද්‍යාල පන්ති කාමරයකට වැඩිය. එහෙම නැතුව අලුතෙන්ම භාවනාවට ආපු කතෝලික කෙනෙකුට මුස්ලිම් කෙනෙකුට කියලා දෙනවට වැඩිය සතිපාසලේ කියලා දෙනවට වැඩිය මේ පිරිසකට කියන එක වටිනාකමක් තියෙනවා. මොකද හුඟක් වෙලාවට මේකට සූදානම් ගතියක් හිත එළඹිලා පෙළඹිලා තියෙන ගතියක් තියෙනවා. නමුත් ඒකට අනුග්‍රහ කරගන්න බැරි වුණොත් අර කාලේ නාස්ති වීමක් වෙනවා. හානියක් නම් වෙන්නේ නැහැ. මම නැවතත් කියනවා කාලේ නාස්ති වීමක් වෙනවා හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒකකොට අපි පුළුවන් තරම් ඒ නෙලපු මල් වට්ටියකට පැන්ගිනා වගේ පුළුවන් තරම් මේ දැනුම දෙනවා බලා ගන්න භාවනා කරනකොට මෙන්න මේ මේ தත්වලට එනවද? తాවකාලිකව හෝ වැඩිපුර එනවනම් මතක තියානින්න එතෙන්ද එන්නේ ස්වභාවයෙන්ම අර කලින් කියන විසුද්ධි ටික ඇති වෙච්ච කෙනා. ඉතින් ඒ නිසා මේ නව මහ විපස්සනාවල එහෙම නැත්නම් කියනවනම් මේ සත්ත්ව විසුද්ධි ක්‍රමයේ මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එක සඳහන් කරන්නේ පොතේ වචනෙන් කියනවා උද්‍යප්පයාන පස්සනා ඥානේ තියෙනවනම් එයා මෙතෙන්ට ඇවිල්ලා. උද්‍යප්පයාන පස්සනා ඥානෙට එnde ඉස්සරලා එයා මේ සම්මසන ඥානෙට එනවා සම්මසන ඥානෙදී බලන බලනදී වෙනස් වෙන බව තේරෙනවා. ඒ හැබැයි ඒ වෙලාවට පේන්නේ කලාප වශයෙන් පොදි වශයෙන් රීති වශයෙන්. එතකොට බය වෙනවා නම් එයා ගෙදර යනවා. නෑ නෑ මේක තමයි වෙනස මම මේ කලාප වශයෙන් පොදි වශයෙන් රීති වශයෙන් පෙන්න එක අංශු වශයෙන් බලන්න ඕනේ විභජ්‍ය වාදයට දාලා බලන්න ඕනේ කඩල කපලක් බලන්න ඕනේ කියන කෙනෙකුට තියෙනවා නම් ඉදිරියට යන්න ඕනේ මම යනවා කියන හැදි හැඟීම එයාට පේනවා බලානින කොයි දේ ඉරදියා බලහන්ටියත් ඉර වෙනස් වෙනවා හඳ දියා බලහන්ටියත් හඳ වෙනස් වෙනවා කොස් කිරියක් හැදෙන් දියා බැලුවොත් පනාමලේ ඉඳලා කොළ කිරි වෙනස් වෙනවා කොයි එකත් වෙනස් වෙනවා ඒ නිසා මේකේ මේ gediye වැසෙන්නේ නැතුව මේ අංශුවක මේකේ තියෙන කලාපෙක වෙනස කොහොමද කියලා අර රිත්ත වශයෙන් පදාතේ වශයෙන් වෙනස් වෙන දේ හුද්දුවට සමීප වෙලා උත්සන්න වෙලා චීන කන්නාඩියක් දාලා වගේ බලන්න නම් සෑහෙන කැපකිරීමක් එන්න. සෑහෙන කුසල ඡන්දයක් එන්න. අර කලාප වශයෙන් වෙනවා දකින්නට බං සමහරුන්ට බයයි මේක ගිඩිනස් වලට ඇවිල්ලා මේක කොලෙස්ටරෝල් දන්නෙත් නැහැ මේක දීවැඩියාවක් දන්නෙත් නැහැ මේක හෙල්ලෙන්න ඇප්පෙන්න පටන් අරගත්තා කියලා පොලිමේ දොස්තරල හොයන්න යනවා. එහෙම නැත්නම් ඇපනූල් වෙන් කරනවා මේ කතරගම දෙයියන්ගේ බලපෑමක් ඇවිල්ලා එහෙම නැත්නම් සුම්රසන් දෙයිය ආම්සොන්ගේ කල්පාවක් ඇවිල්ලා එහෙම නැත්නම් අරක මේක දාගෙන ඒක එනකොටම හුඟ දෙනකොට පිස්සු හැදෙනවා. ඒ නිවේ මේ භාවනාව මේක වෙන්නේ මේක හරහා යන්නේ නැතුව කරන්න විදිහක් නැහැ. ඒ නිසා ඒ වක්කාර ගති පහළ වෙච්චාමයි පිස්සු කින්න ගති පහළ වෙච්චාමයි මේකම තවත් සවිස්තරව අප්‍රමාදීව උත්සන්නව ආසන්නව එළඹ සිටි සිය බලන්න ඕනෑ කියනවනම් එයා කාය ජීවිත නිර්පේක්ෂව යන්න ඕනේ. ඒක නිසා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී යම් වෙලාවට යෝගාවචරය දැනගත්තොත් මේ භාවනා කරනට ආලෝක පහළ වෙනවා පීති පහළ වෙනවා පස්සද්ධි පහළ වෙනවා එක එක ඥාන වර්ධන වෙනම එකක්වත් නිවන නෙවෙයි මේ ඔක්කොගෙම වාසිය අරගෙන මම දිග්ගටම සතිය පවත්වනවා දිග්ගටම අරමුණට මුහුණ දාගෙන ඉන්නවා කියනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා ඒ විදියට බලනකොට ආස්වාද ප්‍රසවාසයත් එකයි පිම්බීම හැකිලිමත් එකයි ඒ විදියට බලනකොට ඇඟේ කොතන බැලුවත් එකම කුසලතාවය තියෙන. සක්මන් කරනවා බැලුවත් වම දකුණ වම දකුණ වශයෙන් එසවීම යවීම වශයෙන් තැබීම වශයෙන් ආනපාන වශයෙන් පිම්බීම කොයි එක බැලුවත් ඒකේ සංස්කාර ලක්ෂණ පේන්න පටන් ගන්නවා. කොහින් හරි මතුවෙනවා විපරිණාමයටපත් වෙන නැති වෙනවා. වක්කඩයක් ළඟ පහළ වෙන දී බුබුලු වගේ. ආස්වාද ප්‍රසආසත් එච්චරයි, පිම්බීම හැකිලිමත් එච්චරයි, වම දකුණත් එච්චරයි, දත් මදින කොටත් එච්චරයි, බත් කන කොටත් එච්චරයි කලාප වශයෙන් පේනවා. එතකොට යාට හිතනවා එක අංශුවක් කොටු කරලා එක කලාපයකට වෙන් කරලා ඒක දිහා බලන්න. ඒකට කියනවා විභජ්‍යවාදය කියලා. ඒක තමයි පසුගිය අවුරුදු 200 විද්‍යාවේ සිද්ධ වුනේ. විද්‍යාවේ ඉස්සෙල්ලා මේ මූලද්‍රව්‍ය වෙන් කරගත්තා. මේක හීලියම් මේක හයිඩ්‍රජන් මේක ඔක්සිජන් කියලා වෙන් කරගෙන ඒ එක එක එවුවා තියෙන්නේ අණු වශයෙන්. අඩු කරන අඩු කරන ගියාම කඩන්න පුළුවන් අදුම ප්‍රදේශයේ 90 කියන එක තමයි විද්‍යාව තීරුම් කරන්නේ. ඊට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් අතින් දැක්ක මේ 90ක් හැදෙන්නේ පරමාණු දෙක තුනක් ලස්සනට හැඩ ගහිලා පවුලක් වගේ. තාමත් දී ඇති තත්ත්වවලදී 90ක් පරමාණුවට කඩන්න පුළුවන්. ඒතකොට පරමාණුකවාදී ඉදිරියට ඒක විද්‍යාව විශාල දියුණුවක් වුණා. අපි ඉස්කෝලේ යන කාලේ ඒක ඉතින් ඩෝල්ටන් එහෙම හොයාගත්තට පස්සේ ඒගොල්ලෝ බුදුහාමරණත් එහා වගේ ඊට පස්සේ ටික දවසක් කරනකොට මාරිකියුරි දැනගත්තා විශාල අංශක 230 අණුක භාරය 230 ගන්න පෙන්නනට පස්සේ නිකන් තියෙද්දිත් අණුවෙමුත් ඉලෙක්ට්‍රෝන කඩලා යනවා කිය. කියන්නේ අණුවේ කුඩා කොටස් තියෙනවා කිය. ඊට පස්සේ ඔන්න එක්ස්රේ හොයාගත්තා අම්බෝ නොබෙල් නෙවෙයි බෙල් එක තියෙන තෑගි උනක් දුන්නයි වෙලා. අප්පා. ඊට පස්සේ බලන්න බබ පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන විතරනේ ප්‍රෝටෝන කඩන්න පුළුවන්, පොසිට්‍රෝන කඩන්න පුළුවන්. ස්පෙක් වැක්ස් වලට යනක කඩාන කඩාන කඩාන ගියා මේ මෑතක් වෙනකොට අයින්ස්ටයින්ගේ කාලේ වෙනකොට එහෙම අණුවක් කියලා දෙයක් නැහැ. අණුව පරමාණු සංකලනය පරමාණුවක් කියලා දෙයක් නැහැ. ඒක තියෙන්නේ මේ ක්වොන්ටම් සංකලනයක්. කඩාන කඩාන ගියාට පස්සේ දැන් දෙවියන් වහන්සේ ඉන්නේ කොතනද කියන ප්‍රශ්නය ආවා. අණුවේ ඉන්නවයි කියලා තමයි ඉස්සලාගේ දෙවියන්න්සේ අණු මැව්වා අණු වලින් තමයි ඔක්කොම හැදුනේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ නෑ ඊට වැඩිය පල්ලෙහා මට්ටමේ දෙවියන්න් තියෙන්නේ පරමාණුක් කියලා. පරමාණු කඩන්න බෑ කියන පදනමේ තමයි විද්‍යාව කියන කුණු හරපේ පටන් ගත්තේ. ඊට පස්සේ පරමාණුව කැඩුවා. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කැඩුවට පස්සේ විද්‍යාවත් කඩ කඩ ගියා. මේකලෝ තාම පැලැස්තර ගහගෙන යනවා. ඊට පස්සේ මේ අංශුවක් කඩලා ඒ අංශුව මොකද්ද කියලා බැලුවොත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන එකේ තියෙන ශක්ති විශේෂයක් විතරයි ද්‍රව්‍ය නැහැ. දැන් අණු කිව්වම පරමාණු කිව්වම ක්වැක්ස් කිව්වම අංශු ද්‍රව්‍ය. නමුත් ද්‍රව්‍ය නෙමෙයි තියෙන්නේ ඒක හොඳටම පුංචි කරලා බලනකොට ශක්ති තියෙන්නේ. ඒතර E mc2 කියලා ඔන්න අයින්ස්ටයින් පප්පා දැම්මනේ සමීකරණයක් හැම අණුක භාරයක් තියෙන එකක මෙච්චර ශක්ති ප්‍රදේශයක් තියෙනවා කියලා ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය දෙක අතර සමීකරණයක් හැදුවා. මේක තමයි ශ්‍රේෂ්ඨම සොයාගැනීම. හැබැයි දැන් පප්පා පැරදිලා ඉන්නේ. ක්වොන්ටම් ෆිසික්ස් උනත් දැන් එනවා එයා කිව්වා මේක පවතින්නේ අංශුවක වැඩිම වේගයේ ආලෝකයේ වේගය කියලා. දැන් මාස ගාන ඉස්සලා හොයාගත්ත අංශුවක් ආලෝකයේ වේගයට වැඩියෙන් යන එකක්. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට ඉස්සලා කිව්වා ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වවන්න පුළුවන් අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වවන්න පුළුවන් කියලා. ඒක නිසා සම්මසන ඥානෙ ඉඳලා උද්‍යප්පේ ඥානෙට යනකොට එක අංශුවකට හිත දාලා බැලුවොත් පේන මේ අංශුවක් කියලා දෙයක් නෑ එතන ශක්තියක් තියෙන කම්පන චංචල ටිකක් විතරයි ආස්වාද ප්‍රසආස කියන්නේ කම්පන චංචලයක් පිම්බී මැකිනු කියන්නේ කම්පන චංචලයක් වම දකුණ කියන්නේ කම්පන චංචලයක් බර දඟලනවා කියන්නේ කම්පන චංචලයක් දත් මදින කියන්නේ කම්පන චංචලයක් නානවා කියන්නේ කම්පන චංචලයක් බාහිර කම්පන චංචල අභ්‍යන්තර කම්පන චංචල මිෂ ද්‍රව්‍ය කියලා රූප කියලා જાතියක් නැහැ. රූප වෙනුවට තියෙන්නේ ශක්ති පිංජ. ඒ ශක්ති පුංජ වල තමයි ක්වොන්ටම් කියලා කියන්නේ. ඒවා වර එක ද්‍රව්‍ය වශයෙන් හැදෙන වර එක ශක්ති වශයෙන් හැදෙන. ඒ තමයි පරමාණු බෝම්බෙදි වෙන්නේ ද්‍රව්‍ය ශක්තියක් වඩපත් වෙච්චාම අන්තකට 100ට නගින උෂ්ණත්වය කොච්චර දෝ කාලයක්. එතකොට මේක ආස්වාසික කෙලවරදී සිද්ධ වෙනවා කියලා කාට හරි කිව්වොත් ප්‍රසවාසයක් බලහිටුව අන්තිමටම අංශුව ගෙවිලා ශක්තියක් වඩපත් වෙනවා. ඒකට තව දුරටත් ඒක ආස්වාසිය නෙමෙයි. ඊට පස්සේ ඒක ආයසරයක් ශක්තිය ද්‍රව්‍යයක් බවට පත් වෙන එක ප්‍රසවාසයක්. ඕනෙක ප්‍රසවාසයේ නැංගීමක් නැල ඒක බැලලා යනවා ආයත් අංශු ශක්ති බවට පත් වෙන මේ අංශු සහ ශක්ති කියන දෙක අතර මේ වෙන චලනය මේ ආනාපානයේ සම්පූර්ණ ගෙවිල යන වෙලාවක හෝ එක ආස්වාස ප්‍රසවාසයේදී පුංචි චක්‍රයක් වශයෙන් හෝ මේ සිද්ධ වෙන දේ යෝගාවචරය එක අංශුවකට හිත දාලා එක ආස්වාසිකට හිත දාලා මේකේ කුඩා අණු කුඩා අංශු අංග ප්‍රත්‍යංග ව්‍යංජන අණු ව්‍යංජන උත්තටම බලන වෙලාවට ගියොත් එයා 100ට 100ක්ම ලෝකේ අමතක කරන්න වෙනවා. එක හුස්මකට මේ විදියට හිත දාලා සමීප වෙලා බලන්න එයාට මුළු ලෝකෙම අමතක කරන්න පුළුවන් වෙනවා. ඒක අපිට කරන්න බෑ. අපි බලන්නේ gedara නෝනට උණ නැගලා තියෙන ඒතියෙදි ආස්වාද ප්‍රසවාසය බලන්න නෝනගේ උණත් ඔළුවේ තියෙනවා. ආස්වාද ප්‍රසවාසයත් ඔළුවේ තියෙනවා. නැත්තම් මහත්ය පිටරට ගිහිල්ලා තියෙන ඉතින් ආස්වාද ප්‍රසවාසන ගාව මහත්යක් තියෙනවා පිටිපස්සේ. ඒක නිසා අපිට එකම දෙයක්වත් මෙච්චර සමීපේලා බලන්න බැරි අපි කොනකට තියෙන ආතාව නිසා. ඒ වගේම කාට හරි පුළුවන් නම් ඒක ආස්වාසික ගෙවෙන හැටි, ප්‍රස්වාසයක් ගෙවෙන හැටි, පිම්බීමක් ගෙවෙන හැටි, හැකිලීමක් ගෙවෙන හැටි ආදී වශයෙන් හොඳටම සමීපේලා බලන්න. ඒ වෙලාවේදී යාට මුළු ලෝකෙම දන් දීමේ කුසලයේ ලැබෙනවා. ලොකුම කුසලයේ. සක්විති රජකම හම්බෙලා රට දන් දෙනවා. අපි ඔබ ගත්ත ලෝකේ 100ක් දන් දීලා ඉස්සරහින් තියෙන හුස්මේ 100ක් සන්තෝෂ වෙනවා. ඒක වෙනකොට යාර තේරෙන පටන් ගන්න මේක හුස්ම වුණත් ඕකමයි ආස්වාස් පිම්බි මෑකෙලිමුණත් එච්චරයි වම දකුණත් එච්චරයි දත්ම දෙන වෙලාව බැලුවත් එච්චරයි වැසිකිලි කැසිකිලි කරන වෙලාව බැලුවත් එච්චරයි ඉතින් බුදුජානනාංශය සඳහන් කරනවා ගතේ තිතේ නිසින්නේ සුත්ති జాగරිතේ භාසිතේ සම්පජානකාරී සම්පජානකාරී හෝති මේ හැම දැනකම තියෙන එකක් නේ ඒ ඉඳගෙන ඉන්නකොට හුස්ම විතරක් නෙවෙයි. ඒතකොට යාර පේනවා මේ ලෝකේ තියෙන හැම දෙයකම මේ සංස්කාර ගතිය තියෙනවා. ඒක පුදුමාකාර ශක්තියක්. මේක වෙනකොට යෝගාවචරයට අල්ලන්න පුළුවන් තැනක් පෙළලා දෙන්න පුළුවන් කියනකොට තේරෙන කෙනෙකුට ඇස් දෙක වහගෙන මේ භාවනා සිද්ධ වෙනකොට මම සහ මම නොවේ කියන සීමාව නැති වෙන්න පටන් ගන්නවා. දැන් ඉස්සන නාසිකාග්‍රේනේ හුස්ම තියෙන්නේ. පිම්බි මැකෙම තියෙන උදරයේනේ. ඇවිදිනකොට දනිස්සෙනේ නැත්තම් විලුඹනේ, ලේවකේනේ, ඇඟිලිවලනේ හුඳුවට භාවනාව යනකොට තේිනවා මේ හුස්මක් තියෙනවා. කොහේ තියනවද කියලා දන්නේ ඒකේ සීමාවක් නැහැ. ඒ සීමාව බිඳී යෑම මේ උද්‍යප්පේ ඥානදී සිදුවෙන මේ සීමාව බිඳී යෑම කොච්චරද කියනවනම් කොච්චර වෙලා භාවනා කරාද කියලා තමයි මතක නැතිවෙනවා. මේ ඉඳගෙන තින්න හිටගෙන තින්න කිනකන මතක නැති තමයි අරමුණට ඒ තරම් උත්සන්න වෙනවා. අරමුණට ඒ තරම් සමීප වෙනවා. ඒක හරියට හොඳටම තද බල කාන්දමක් ළඟට හැට්ට කට්ටක් අරගෙන යනකොට යම් ප්‍රමාණයකට ගියාට පස්සේ කාන්දම 60 කට ඇදලා ගන්න. එතෙන්ට යනකම් අතින් තල්ලු කරනවා. ඒ කිය උද්‍යප්පේ ඥානෙට යනකම් භාවනා තල්ලු කරලා දෙන්න ඕන. ඊට පස්සේ ඒක පාරට 60 කට ගත්තට පස්සේ 60 කට චුම්බක ශේෂ්ත්‍රයට වැටෙනවා. ඒකෝර තමයි තේින්න පටන් ගන්නවා දැන් මෙනේ කරන්න ඕනේ. අරමුණු වරක එනවා වරක නැති වෙනවා. මේ අර ආස්වාස පේනවා ආය නැති වෙනවා. මේ නැති වෙච්ච එක ආය ආස්වාස ප්‍රසාරය. සද්ද ඇහෙනවා, වේදනාව එනවා, හිතවිලි එනවා. මේ හැම දෙයක් අතරම පරාසයක් තියෙනවා. සද්දයක් ඇවිල්ලා ආනපානට යන ඉස්සෙල්ලා පරාසයක් තියෙනවා. ආස්වාසිය වල ප්‍රසවාසය යන ඉස්සෙල්ලා පරාසයක් තියෙනවා. ඒක විස්තර කරනකොට මම දවල් කියප එක මම නැවත මතක් කරනවා. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බොහොම දුප්පත් රටක් මේ පණ්ඩිතාරාමේ තියෙන්නේ. බුරුමේ. ඒ සංසිතෙන් නිදර්ශනේ හරි විචක්ෂණයි. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ටීවී ස්ක්‍රීන් එක ටීවී තිරේක තිත්තරන වෙලාව බලන්න කියලා. හරිම කම්මැලිනේ. ඉතින් කොල්ලත් නැහැ, ගෙල්ලත් නැහැ, දුෂ්ටයක් නැහැ, මල්වත්තත් නැහැ, මොකක්වත් නැහැ. මේ තිත් දෙකක් කවදාරි හැප්පෙනවා දැකලා තියෙනවද කියලා. ටීවී ස්ක්‍රීන් එකක් දවසක් බලනින්ද හරි කම්මැලි වැඩක්. ඒ තිත් දෙකක් වදින්නේ නැහැ ඒකට වදින. මොකද තිත් දෙකක් අතර හැම වෙලාවෙම අවකාශයක් තියෙනවා. එක තිතක් යනකොටම තව එකක් එනවා. ඒ දෙක අතර කවදාකවත් ගැටුමක් නැහැ. මොකද කාල කාලයේ අවකාශයක් තියෙනවා. ලක්ෂ කෝටි ගණක් තිබුණට ගැටුමක් නැහැ. එක මිනිහෙකුට ගෑනු දෙන්නෙක් ගන්න කියන්න බලන්න කොච්චර ගැටුවක් වෙනද කියලා බලන්න. ගෑනු තුන් දෙනෙක් ගන්න බලන්න. ගෑනු හතර දෙනෙක් ගන්න. මුංචිතු කම්මිතාව ඉස්සර කරන බුදුරජාණන්සේ කියනවා ගෑනු හත් දෙනෙක් ගත්ත ගෑ මිනිහෙකුට ගෑනු හත් දෙනාගෙන් ගැලවෙන්න හිතනා වගේලු මුංචිතු කම්මිතාව. දෙන්නේ කිරියොත් කොණ්ඩපටලා ගන්න. මේ තිත් වැටෙන හැටි බලන්න ලක්ෂ කෝටි ගාණක් තිත් වෙනකක් දාකත් ගැටේ. ඒක නිසා ආස්වාද ප්‍රසවාස කෙරුවාට පිම්බීම හැකිනකොට ඒක ගැටුමක් නැහැ. ඒ අතරමැද සද්දයක් කරනකොට ඒක ගැටුමක් නැහැ. ඒ අතරමැද වේදනාවකට ගැටුමක් නැහැ. ඒ අතර හිතවිලියට ගැටම නැහැ. මොකද මේගොල්ලෝ හැම වෙලාවෙම ඒව අතර පරාසයක් තියාන වැඩ කරන. අපි හිතනවා ආස්වාද ප්‍රසආස කරන සද්දයක් આવොත් සතිය කැඩෙනවා. ආස්වාද ප්‍රසආස කරන වේදනාවක් આવොත් සතිය කැඩෙනවා. ආස්වාද ප්‍රසආස කරන හිතවිලක සතිය කැඩෙනවා කියලා අපි හිතුවට ඒගොල්ලෝ චිත්ත නියාමයකට වැඩ කරන්නේ. ඒව අපිට වෙනස් කරන්න බෑ. අපි තින්නේ ඉස්සලා තියුනේ ආසාවපස්සේ දැන් තින්නේ සද්දෙක. ඊගාට හිතවිල්ලක. ඊගාට වේදනාවක. සතිය දිගට යන්න පුළුවන්. එimhe ගැටුමක් නැහැ. ඉතින් එතෙන්ද යනකොට හිත හොඳටම බල කැවිලා තියෙනවා. ශ්‍රද්ධාවේ විරියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් එහෙම නැත්නම් ඒවා ඉන්ද්‍රිය ධර්ම බවටපත් වෙලා. ඉන්ද්‍ර කියලා කියන්නේ සූරි දිවි රාජයා. ඒ තරම් බල කැවිලා ඉන්නකොට පේනවා සතිය කොච්චර වේගෙන් මතුවෙනවද කියනවනම් සද්දයක් ඇවිල්ලා හිතවිල්ලක් බවට යන අතරමැද දෙකේ ගැටුමක් නැහැ. ගැටෙන්න බෑ. බාධා වෙන්නේ නැහැ. මෙතෙන්ට ගියාට පස්සේ විතරයි ඒක තේරෙන්නේ. එතෙන් යනකම් හිතන්නේ සද්ද ඇහෙනකොට භාවනා කරන්න බෑ. ඒක ඇත්ත. ඉතින් අපි පුළුවන් තරම් භාවනා මධ්‍යස්ථාන හදාන්නේ විවිධ ස්ථාන තමයි. ඉතින් ඒ සෙන් කතාවක් තියෙනවා. ඒ ගෝලෙක් ඉඳලා තියෙනවා මාස්ටර්ගේ හරියට උනන්දුවෙන් භාවනා කරනවා. භාවනා කරන්න මෙයාට අවබෝධය ලැබිලා නැහැ. මෙයා කැලේකට ගිහිලා තියෙනවා ගුරුවරයෙක්ගේ අවසරයන්. ගිහිලා බලනකොට මී මැස්සු මී හදලා ගෙනත් දෙන තරමට මියත් එක්ක යාළුයි. සමනල්ලු අතේ වහන තරමට ලාභයි. යාළුලු සතෙක් වන සතෙක් කවදාක් කරදර කරන්නේ නෑ. ඉතින් ගුරුවරයා දන්නවා මෙයා පොඩි දෙයකින් නිවන් දකින්න කිට්ටුයි කියලා. හැබැයි මෙයා හිතන්නේ තව ගොඩාක් වැඩ කරන්න තියෙනවා කියලා. බොහොම సౌందర్యාත්මකව බොහොම අප කැප වෙලා භාවනා කරනවා. ගුරුවරයා ගිහිල්ලා ඇංගිලා පඳුරක් අස්සේ ඉඳලා බලන් හිටලු මස පුදුම විදියට පින්න පාද ටික වළඳනවා. ටිකට භාවනා කරන ඒ උන්ට එයා තාම නොදෝ බලාපොරොත්තු වෙනවා. දැන් මේක ඉවර නෑ. එයාගේ හිතේ ඉවර නෑ. ගුරුවරයා කරපු දේ යා පින්නපාත ගියාට පස්සේ එයා වාඩි වෙන තැන ගලේ මොන කැලක් හරි අරගෙන බුද්ධ බුද්ධ කියන නම කියලා ලියලා තිබ්බලු. අර මංසය පින්නපාත කළා දාණේ අවිල්ල ගිහලා ඉඳ ගන්න හදනකොට පස්ස පාත් වෙනකොට දැක්කේ වච අකුරුව ගැතිනවා බුදුහාමුදුරුවෝ දැන් වැටෙන වෙලාව දැන් වැටෙන්නේ බුදුහාමුදුරුවෝට. මේ මනසට හරි බයක් ඇති වුණාලු. මේ මේ බුද්ධ කියන වචන වල වාඩි වෙන්න හොඳ නෑනේ. මොකද වැටුනේ නිවන් දැකලා. වැටුනේ නිවන් දැකලා මොකද ඔක්කොම හරියට බයක් තියෙනවා. ඉතින් ගුරුවරයා ඊට පස්සේ පතුරස්සෙන් නැගිටලා කිව්වලු ආන්නේ බොය තටමැව්වට ඔයින් එහාට යන්න දෙනවා. ඔක තමයි නිවන කියන්නේ. වර්තමානයේ හිත තියෙනවා නේ ඒක තමයි. ඒකට බුද්ධ කියන වචන බය වෙන්න එපා. ඒ දෙක දෙකක්. ඔබ වැටෙනකොට වැඩි වෙලා. ඔබ බුදු වෙලා. ඉතින් ඒ නිසා අපි කොච්චර චිත්තක්ෂණ ගානක අපි නිවෙන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි තටමනවා. නිසා හොඳට බලන්න වර්තමානයේ කයේ හිත තියෙන හැම වෙලාවකටම නිවන කියලා කියනවා. ඒකට අටුවාචාන් වංශය දීලා තින්නේ තදංග නිබ්බුති කියන වචනේ. ඒ චිත්තක්ෂණේ නිවන් දැකලා තියෙනවා. ඊගාව චිත්තක්ෂණේ ආය කක්කවලේ. අසුචි. ආය චිත්තක්ෂණේක ආය වර්තමාන. එළඹ සිටිසි. ඉතින් මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ කක්ක වැලේ වැටිච්ච හිත නෙමෙයි මේ එන්නේ. ඒ හිත වෙන එකක්. ඊගා චිත්තක්ෂණය පිරිසුදු වෙනවා. ඉතින් අපි ඒක බාර ගන්න පිරිසුදු චිත්තක්ෂණය කක්ක චිත්තක්ෂණය වෙන් කළ බාර ගන්න මේ දෙක අතර හැම වෙලාවෙම වෙනසක් තියෙනවා. මං හිතන්නේ මේ දෙකම මම කියලා. නෑ. දෙකම මම නෙමෙයි. එක චිත්තක්ෂණය මම නිවන් දකින තරම් පිරිසුදුයි. අනිත් චිත්තක්ෂණය මම අඟුලි බාරටත් වැඩිය ඡණ්ඩ බඩුස නොකෑමනා දාපැදුරා වට්ටපඳුරුයි. ওই දෙක දෙක තියෙන ඔය තේරුම් ගන්න බැරි එකනට ෂිසොෆීනියා කියන භයානක මානසික රෝගේ හැදෙනවා. නැත්නම් බයිපෝලා හැදෙනවා. එක වෙලාවක එයා බොහොම තදාචාර සම්පන්න මානව හිතවාදී. අනෙක් වෙලාවෙ මේ ලෝකේ විනාශ කරන තරම් පැත්තකට ওই දෙකම අපේ ඔළුව ඇතුලේ ජීවත් වෙනවා. ඕනම කෙනෙක් තුල ඕනම කෙනෙක් තුල ධර්මාශෝක කෙනෙකුත් ඉන්නවා ඡන්දාශෝක කෙනෙකුත් ඉන්නවා. ඕනම කෙනෙක් තුල කඩප්පුලි මනසක් තියෙනවා. මේකද ඒ දෙන්න ගැටෙන්නේ නැහැ. ඒ දෙන්නේ ගැටුමක් නැහැ. ඉතින් ණය පෙනෙපුම්බන වෙලා හිතාගන්න මේක සර්පයා. ඒත් මම්මයි. අනිත් දෙස්සේ සාහන්ත දාහන්ත තීන්තු කුඩු වගේත් වෙනවා. ඉතින් අනිත් කෙනාත් ඔච්චරයි. උදයබ්බේදී පේන්නේ මේ දෙකම වරින් වර ඇතිවෙමින් නැතිවෙමින් යනවා. හොඳයි කියන්නත් එපා නරකයි කියන්නත් එපා. අම්මා හොඳයි කිව්වොත් වැරදි තාත්තා හොඳයි කිව්වොත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පණ්ඩමේ නංගිය මල්ලිය බවද දෙන්න මොහොතේ කියා. ඉතින් පුළුවන් මේ දෙන්නට ඇතුලේ ඉන්න පුළුවන්. එච්චර කල් හිටියෝම තමයි. දැන් පේනවා ලෝකයා මේක හොඳයි මේක නරකයි කිව්වට හිතේ ඥා ධර්ම වලට හොඳ නරක කියලා දෙයක් නැහැ. ඒ නිසා උද්‍යප්පේ ඥානෙට යනකොට සදාචාරේ නැහැ. සම්මසන ඥානෙ සදාචාරේ තියෙනවා. කැමැතිද නිවනේ නාමයෙන් මෙතෙක් කල දැකපු හොඳ නරක දෙක, හරි වැරදි දෙක, සුභ අසුභ දෙක, ප්‍රිය අප්‍රිය දෙක පොඩ්ඩකට කැප කරලා එන දේ දිහා එන හැටියට බලන්න. ඒක කරන්න බෑ උද්‍යප්පේ ඥානෙට මෝරච්ච හිතක් නැත්තම්. අපි එනකොටම කියනවා මේක එන්න ඕනේ, මේක එන්න හොඳ නෑ, මේක සුභයි, මේක අසුභයි, මේක ප්‍රියයි, මේක අප්‍රියයි කියලා ඒ තේරීම තියෙන තාක්කල් සම්මසන ඥානෙන් එහාට ය아가න්න බෑ. ඒ නිසා මතුවෙන ඕනෙම දෙයකට කිසිම ඇඟිලි ගැහිමකින් තොරව මතු වෙන්න දීලා බලන ඉන්නවනම් ගඟක් අයිනේ වාඩි වෙලා ගඟ ගලන හැටියට වාඩි වෙලා ඉන්න පුළුවන් නම් එතකොට යාට කියන්න බලා යගේ මනස සූදානම් ඔය කියන උද්‍යප්පේ ඥාණයට එන්න. ගඟේ කක්ක ගියාම අපිට මොකෝ රත්තරන් ගියාම මොකෝ මල්පීලි ගියාම මොකෝ. මේ ගඟත් මම නෙවෙයි මල්පීලිත් මම නෙවෙයි කක්කත් මම නෙවෙයි බලන්න හිටියට මොකුත් වෙන්නේ නැහැ. ඒක නිසා සිද්ධියක් දිහා බලනකොට කොකිට වෙනවනම් නලියනවනම් දඟලනවනම් ඉතින් කක්ක තමයි. දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම් ඇහුනට නැහැ වුණා වගේ ඉන්න පුළුවන් නම් දැනුණට නොදැනුණා වගේ ඉන්න පුළුවන් නම් ඥාන තිබුණට මෝඩෙක් වගේ ඉන්න පුළුවන් නම් පණ තිබුණට මලමිණියක් වගේ ඉන්න පුළුවන් නම් ඉතින් මම ඕක බුදු ආමතුනෝ කිය මම කිව්වනම් කොහොම හිටියේ ගල් ගහනවා ගල් ගහනවා ගිතාම ගැඹුරු විදිහට බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා මේ සිද්ධි සිද්ධ වුණාට ඇයි යකෝ කෙලෙසෙන්නේ ඔබ හිතියත් නැතත් ඕක වෙනවා. මේව ඔළුවේ දාගන්නේ මොකට අඩු ගානේ. ඇද්දික වන්න භාවනා කරනට හිතට එන දේවට මේක පොඩ්ඩක් ඉවසලා වෙන දෙයකට වෙන්න දෙන්න හැබැයි කාට හරි වාර්තා කරන්න. වාර්තා කරන්න බෑ සදාචාරය. මගේ හිතේ හිම් වෙන්න බෑ. මගේ හිතේ රාගෙ ඉන්න බෑ. මගේ හිතේ හරෙන් වෙන්න බෑ. කියලා අපි ඔය යටපත් කරන්න හදන මේ පත්තරේ පුවත්පත් පොත්පත් වල එඩිට් එකේ වැඩ කරනවා අපි. එහෙ නැත්නම් කමෙන්ටරි දෙන එක නයි කමෙන්ටේටර් වෙන්න හදනවා. ඒ ඔය යකා ඉන්නකන් නිවන් දකින්න බෑ. ඕක තමයි දැනුම කියන්නේ. ඕක තමයි ලෞකික දැනුම කියන්නේ. මේක පැත්තක දාලා වෙන දේ වෙන හැටියට බලනවා නම්. බලන්න සූදානම් මනසක් තියෙනවා නම් හිතාගෙන ඉඳ සීල විසුද්ධිය සම්පූර්ණයි, චිත්ත විසුද්ධිය සම්පූර්ණයි, දිට්ඨි විසුද්ධිය සම්පූර්ණයි, කාංකා විතන විසුද්ධිය සම්පූර්ණයි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණයි දැන් ඉන්නේ ප්‍රතිපදාව. මේකට කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීමේ පළවෙනි පාඩම. ජය වේවා පරාජය වේවා සැප වේවා දුක් වේවා හරි ගියා හෝ වේවා වැරදුනා වේවා නිന്ദා වේවා යසස වේවා බලාගෙන ඉන්න. ඉතින් මේක පොඩි එකාට පුළුවන් මොකද උට ජය පරාජය කියන එක තාම ඔලුවට දාලා නැහැ මේ අම්මලා මේ කුණු අරප දැම්මේ නැත්තම් පහේ පන්ති ශිෂ්‍යත්වය දැම්මේ නැත්තම් ඌට ප්‍රශ්නේ නැහැ. අපි ඉස්කෝලේ යන කාලේ අපිට එහෙම තරග විභාගෙ තිබුණේ නැහැ. ලොකු අපච්චි අහනවා ගෙදර ආව පොඩි පුතා කීයද? 18 වෙනියයි කියනවා. ඇති පුතේ කීද 19 දෙනද පන්ති හිටිය කියලා. මම කවදාකවත් මම ඒ 10 වෙනියගේ පල්ලෙහාට ගියේ නැහැ හැමදාම ලැහැෙන අලයක්වත් දෙකේ ගණන්මයි ගන්නෙ. ඉතින් අපි ගෙදර ඉන්න කට්ටිය හරි අන්තිම දක්ෂයි. ගියේ රිට්‍රීට් එකට ආව අපේ අයියලා කරාම හතර පහ දෙනෙක්. උන් ඔක්කොම ඩබල් ප්‍රොමෝෂන් මැත්ස් ප්‍රොෆෙසර්ස්ලා ඉගෙනේ. උන් ප්‍රොෆෙසර් උනේ නැහැ. උන් කතාද බැන්ද මගේ පොඩි කාලෙම කෙල්ලෝ හම්බෙලා වැඩේ අප්සෙට් කරගත්තා. මම විතරයි බැන්දේ නැති. කොහොම හරි කවදාකවත් මට අධ්‍යාපනය බෑ. පන්තියෙන් කණෙන් අල්ලලා ඊට විසි කරලා තියෙනවා භෞතික විද්‍යා මාස්ටර්. බොට්නි මැඩම් මං අදින ඩයග්‍රම්ස් හොත ජනෙලෙන් එළියට විසි කරා. ඇවිල්ලා අඬලා කිව්වා අනේ දන්නේ නැතුව එහෙම කෙරුවේ පැවිදි වෙයි කියලා දන්නේ නැහැ. මම ඉතින් එහෙම කරපෙන්න තමයි මෙහෙම ඉන්නේ අද මිනිහෙක් වෙලා. මට මේ අඩිකෝදුව එලීලා කිලින් ඉරක් ගහන්න බැරි જાති මිනිහෙක්. අඩිකෝදුව තීලා ගැහුවත් මට කිලින් ඉරක් ගන්න බැහැ. අකුරක් ටියුවොත් කුරුමිනි කකුල් වගේ. මට කිසිම ගාණක් තිබුණා මට තියෙන අධ්‍යාපන කියන්නේ අමුම පිස්සුවක් හැබැයි මට හිතුණා මේක දිනන්නත් ඕනයි කියලා ඒ ගහන්න ඕනේ මුන්ට ගැහුවේ නැතුව බෑ එහෙම නැත්තම් එහෙම ඕගොල්ලෝ තේනවා අපිට නයි පෙන පෙන්නන්න මම නෑ මම ඉගෙන ගත්තා ඉගෙන ගත්තා හැබැයි සාකෑස්ටික් වෙන්නේ මට අධ්‍යාපනයේ කියන එක ඉතාමත්ම තුප්පහි වැඩක් මේ ළමයින්ගේ ළමා මනස නැති කරන දෙයක් මට දෙන්න මගේ පුංචි කාලේ ඉස්කෝලේ ආපු ගමන් මම ගඟට ගියාම දෙකට ආයෙ රෑ 6ට තමයි එළියට එන්නේ කොහොම අපුට කණේ ඉඳලා. මාළු අල්ලලා දිය ගහන ඊට ගඟ ගහකට නැග්ගොත් ඒ ගහේ අතු වලින් ගිල ඊගාහේ ගහේ ඊට පල්ලේ පස්සේ කයින් තමයි බයි. ගස්වලමයි ගස් කන්න බයි. දැන් උනේ එක්කුට බෑනේ. පුවක් ගහක නගින්න පුළුවන්. බෑ. ඉන්සාව ඕන මොන දෙයක් උනත් බය වෙන්න දෙයක් නැහැ. එනවා උදේ අපේ නෙවෙයි මොන දබ්බේ ආවත් ඒ උදේපිටානට හොඳ වීලු කතාවක් තියෙනවා. අපේ කට්ටිය හරි ආසයි උදේපිටානේට. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ නිතරම උදේපිටානේවත් ගෙදර ගිටියන්න හදනවා අඩු ගන්න ට්‍රිට් ටි කරලා. ඉතින් ඒ කාලෙත් ඒක තිබිලා තියෙනවා. ආමරු කෙනෙක් ගෝලයට කිව්වලු වැවක් අයිරි කියලා භාවනා කරන ගමන් උදේබ්බේ එනකම භාවනා කරන්නේ. ආට පස්සේ උදේබ්බේ කියලා මෙනෙහි කරන්නේ. මේ ආමරු භාවනා කර කර යනකොට වචනේ මතක නැති වුණා. හරිද? මතක මැදිච්චා ඒ ආම්දුරු මේ ගහ වතුරේ ඉන්න නිසා වතුරට උද්දක කියලා කියන්නේ. ඕකට ඇවිල්ලා කොකෙක් පැහුල ඉතියලු උද්දක බකං උද්දක බකං උද්දක බකං කියලා දිගටම භාවනා කරා. එස ගුරුනාථට කිව්වලු ඥානෙ හරි කියලා. ඒ මොකද්ද ඥානෙ උද්දක බකං කිව්වා. කන රත් වෙන්න දීලා කිව්වලු යකෝ උද්දයබ්බේ ඥානෙ ගම් භාවනා කරන උඹ මේ කොකෙක් වහිනවා තියන්න බලන්න ඉඳලා තියෙන කියලා. අපේ කට්ටිය භාවනාවෙත් උද්දක බකං තමයි. කට්ටිය ගෙදර ගියාම අර කවදාවත් භාවනා නැති කට්ටිය කියනවා ඔය දන්නේ නැහැ නේ මට උදයප්පේ ඥානෙ හම්බුණා නෑ ඌ ඔන්න අපේ කට්ටියගේ උදයප්පේ දැන් මතුවෙන ඕනම දෙයකට හිතේ වේදනාවක් මතුවියම් සද්දයක් මතුවියම් හිතවිල්ලක් මතුවියම් ආස්වාසි මතුවියම් ප්‍රසආසි මතුවියම් එපා වෙනවා මතුවියම් කම්මැලිකම් මතුවියම් උදේ ඥාන පීති ප්‍රසදි මොන්නව හම්බුණත් ඒකේ විස්තර මොනවාක්ද මේ ඔක්කොටම මතුවෙලා නැති වෙලා යනකම් බලන්න පුළුවන්කම. ඉකලිලික ලස්සන කාටට කියන්න පුළුවන්. ඒ දකින්න දෙයින් මම පුළුවන් තරම් ඈත් වෙලා මට විස්තර කරන්න පුළුවන් නම් ඒකේ එන්නේ විසුද්ධි හයක් පහු කළා කියලා හිතා ගන්න. මතුවෙන ඕනම දෙයකට මේ වේදිකාවේ නටලා යන්න ඉඩ දීලා ඒක වාර්තා කරන්න පුළුවන් වෙන්නේ මේ මම කියන මගේ හද මණ්ඩල කියන මගේ මානසිකත්වයේ කියන මගේ මනස කියන මේ වේදිකාවේ මොන්න දහන් නැටුම නැටුවත් ඒකේ බුක් කීපින් තියාගන්න. හොඳට බුක් කීපින් කරන්න. නැත්නම් පොත් බැීමක් කරන්න. කළා කාටද කියන්නේ මෙන්න මේකයි උනේ. කවදාවත් කවුරුත් බණීද බලන්න. එඩිට් කරන්න නැතුව දුන්නොත් කවදාකවත් බණින්නේ නැහැ. මොකද වෙච්ච දේනේ. එඩිට් කරන එකෙන් පේනවා මම මොනවටද කැමති මොනවටද අකමැති. එඩිට් නොකර ඉන්න බැරි කමයි අපේ තියෙනම කෙලෙස්. ලැබෙන දේ සංස්කරණය නොකර එන විදියට ඉදිරිපත් කරන්න බැරි තරම් අපේ හිත කුරුවල් වෙලා මේ පොළවේ හිටපු කාලය ඇතුළත. අපි එනකොට බොහොම පිරිසුදු මනසක් කරන ඇවිල්ලා තිබුණේ. ඒ නිසා කවදා හෝ මේ මතුවෙන දේ මතුවෙන්නේ ධර්මතාවයක් අනුව හේතුඵල ධර්මතාවයක් අනුව ඒ ධර්මතාවයේ දැක්කන ඒ තමයි ධර්මය කියන්නේ. යමෙක් හේතුඵල ධර්මයේ දකිනවා ධර්මයේ දකිනවා යමෙක් ධර්මයේ දකිනවා බුදුන් දකිනවා. අපිට බුදුන් දකින්න බැරි හේතුඵල දකින්න බැරි විය යුතු දෙයක් ගැන හිතනවා. එතන නොවිය යුත්තක් ගැන හිතන නිසා අපිට එන දේ දිහා බලන්න බෑ. එන දේ දිහා එන දේ ස්වභාවයි. ආන්නේක බලලා පොත් ලැබීමක් කරලා කාටද බොහෝම ගෞරවාන්විතව තමන්ගේ කමඨාන් වාතාව දෙන්න පුළුවන් නම් ඒකට අනුග්‍රහයක් වෙනවා. එනේනදී මතුවෙන්නේ නැහැ මතුවීම තුවාලකින් සරව පිටවීමක් වගේ. මානසික අසහනක හදපතුලේ හිර වෙලා තිනවා එළියට යනවා. කැතැසිස් කියලා මේකට කියනවා. විරේචනය කියලා කියනවා. මේක තමයි සත්තානං විසුද්ධිය කියනකොට වැද්දගත්ම ස්ථාන. මේ ඇතුලේ තියෙන පැහැවපු දේවල් අරයා කෙනේ තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, මාන්නේ, ආසාව, ආදරේ ඔය එහෙම එළියට එන්න දෙන්න. එළියට එන්න එන්න එන්න එන්න හිත සුවදායි වැඩ පිළිවෙලකට යනවා. විසුද්ධිය කියලා මේකට කියනවා. අපි මේ ටික අරසා කරන්න කරන්න මේක පිළිකාවක් බාඩපත් වෙනවා. ලබනාත්මට ගෙනෙන පොදිය තමයි ඔය. මේක සුද්ධ කරන්නේ නැහැ. අස්පස් කරන්නේ නැහැ. ඒ අස්පස් කරන්න බැරි අපි හිතන මේක වමාරණයක හරි නැහැ කියලා. නිසා භාවනා මධ්‍යස්ථාන කියන්නේ කක්ක එළියට දාන තැන. වැඩියෙන් කක්ක එළියට දැම්මොත් භාවනා මධ්‍යස්ථානයේ වැඩියෙන් උත්කෘෂ්ටයි. බුදුජානන්සේ සාරාණීය ස්ථාන තුනක් අපිට දේශනා කළා තියෙනවා. යම් කිසි කෙනෙක් බූදලිය අතල්ලා පැවිදි වෙන තැන සාරාණීයයි. යම් කිසි කෙනෙක් සෝවානෙන්ට සක්කාය දිට්ඨිය වමහැරුවා නම් සාරාණීයයි. යම් කිසි කෙනෙක් උද්දම් භාගයේ සංයෝජන අතහැරියන රහත් වුණා නම් ඒක සාරාණීයයි. ඒකේන වැඳිය යුතු පිළිය යුතු තැනක් ලෝකේ ඉතුරු කරලා මැරෙන්නේ. ඒ මොකද කක්කයිලියට දාපු නිසා. අපි කරන්නේ කක්ක ටික පැකට් කරලා අර මේ සීල් කරන බෑග් එකට දාලා ගෙදර ගෙනියනවා. ඒක මගේ බූදලේ මමයා. ඒක තමයි අරසකරණිය කාටවත් පෙන්වන්නේ නැහැ. හංගලා තියානිනවර කක්ක ටික. උද්‍යප්පඥානදී සැර වෙලියට එන්න වගේ හරිම ගඳයි. ඒ වෙලාවේදී හරිම අප්පුලතාවයක් එනවා. ඒක එළියට දැම්මොත් විරේචනය කරොත් ඒක නඩ පේන පටන් ගන්නවා අපි මෙතෙක්කල් මුල බලන් ආස කරාට සමුදේ බලන් ආස කරාට හට ගැනීම බලන් ආස කරාට මේ උද්‍යප්පේ ඥානේ බලවත් වෙන්න පටන් ගත්තට පස්සේ කුණු වෙලා පැහැවලා අර ශරීරයක් කුණු වෙලා යන වගේ ඕජාව විතරමයි මේකේ තියෙන කියලා තේරෙනවා. අපි මෙතෙක් කල් ආලවට්ටම් කරලා මූණ හදලා මූණත් ආඩුව හදාගෙන හට ගැනීම බල බල අනිහිටියේ. දැන් පේනවා හට ගන්න හැම එකක්ම කුණු වෙලා යනවා. මෙතෙක් නොදැක්ක කුණු වීම විතරක්ම කැපී පේන්න පටන් ගන්නවා. ඉතින් මේක සමහර හිතනවා භූත දෝෂයක් කියලා. එහෙම නැත්නම් හිතනවා යකෙක් ගහලා කියලා. නිදාගත්තත් පේන්නේ උකුණු වෙලා යන එකම තමයි. ඇස් දෙක වහගත්තත් පේන්නේ ඒකමයි. කාට හරි හිතුනොත් මේ භංගයයි මේ පේන්නේ මේක භාවනා විශාල ඥානයක්. මේක द्वේෂයෙන් බැලුවොත් පිස්සු. ඥාණයෙන් බැලුවොත් විශාලම ඥානෙ කියලා. ඒක තමයි විසුද්ධිය කියලා කියන්නේ. අපි මෙතෙක් කල් එහෙම පේනකොට සෙත් කවියක් කියනවා. පිරිත් නූලක් ගැට ගා ගන්න. එහෙම නැත්නම් ඇප නූලක් දාන. එහෙම නැත්නම් බඳුරක් අයින් කරන. මොකද්ද අපලයක් ඇවිල්ලා තියෙනවා කියන්නේ. නැත්නම් හීන පලාපලකාරයක් ගාවට යන. මේක පෙනිලා මේක මේ එළියට ආවේ මගේ භාවනා නිසා විසුද්ධි හතක් නිසායි මම බුදුහාමුදුරන්ගේ ගෝලයෙක් වෙන දෙයක් වෙච්චාවයි මේකට එන්න අරින්න එතකොට උද්‍යප්පේ ඥාණයට පස්සේ කියන්නේ උද්‍යප්පේ දැක්කට පස්සේ අර පේන පටන් ගන්න මේ සියල්ලම දිරමින් තියෙන හරියට බිම්බෝම්බයක් උඩ වගේ අපි ඉන්නේ කොයි වෙලාවෙ පුරයිද දන්නේ මේ ක්වොන්ටම් ෆිසික්ස් වල කියනවා the cat in the drawer කියලා පූසෙක් ඇතුළට දාලා ලාච්චුවක ඒක ඇතුලේ පුපුරන ද්‍රව්‍යයක් දාලා නෑ පුපුරන ද්‍රව්‍ය වල ඩිටෙක් කරන්න පුළුවන් ගයික කවුන්ටරයක් දාලා ඒකෙන් වයර් එකක් අරගෙන ඩයිනමයිට් එකක් හයි කරලා තියෙනවා. කොයි වෙලාවක හරි පිපිරීමක් නියුට්‍රෝන වල මේ න්‍යෂ්ටි වල එහෙම නේ කියන්නේ පරමාණු වල වුණොත් ගයික කවුන්ටරින් කරන්ට් එකක් හදලා හරි පුපුරන ද්‍රව්‍ය පුපුරනවා. එතකොට පූසා මැරෙනවා. එතන අපි දැන් ලාච්චු අරනකොට මැරිච්ච පූසෙක් ඉදීද පණ තියෙන පූසෙක් ඉදීද කියලා කියන්න බෑ. පිපිරීමක් වෙලා තිබුණා නම් පූසා ඉවරයි. එහෙම නැත්නම් පූසට පණ තියෙනවා. ඒ වගේ මොනම දෙයක්වත් මේ ලෝකේ විශ්වාස කරන්න බෑ. කොයි වෙලාවෙවත්. මේක තියෙන මේ කුණු වෙන ලෝකයක්. මෙන්න මේක දකින්න එක මේක දකින්න එකට තමයි ඒක නොවේවා කියලා තමයි සිද්ධාර්ථ කුමාරයාට ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් නොපෙන්වන රාජධානියක් හදලා සුද්ධෝදන රජුරෝ පිස්සු කෙලියේ. අද රාජධානියට ගිහිල්ලා බලන්න ඕනෙම ප්‍රසිද්ධ නගරයකට ලෙඩෙක් එළිය පේන්න දෙන්නේ නැහැ. මහල්ලෙක් එළිය පේන්න දෙන්නේ නැහැ. මලකඳක් පේන්න දෙයක් නැහැ. ඔක්කොම වහලා ඉව වෙනම ඒජන්තලා කරනවා. වයසට ගිය කට්ටිය ඔක්කොම මහලු නිවාස වලට දානවා. ලෙඩු ටික තෝයේම ස්පිතාලේ කොටු කරනවා. පිස්සු ටික ඔක්කොම පිස්සන් කොටුවේ දානවා. මලමිනියක් ගෙදෙට්ට ගෙනියන්නවත් දෙන්නේ නැහැ. ඉතින් නගරේ බැලින්නම් අම්මද බොල. සුරංගනාවන් සුරපුරවැසියන් පුරංගනාවන් පිරිච්ච කාර් වලින් පිරිච්ච ලස්සන සුන්දර නගරයක් තියෙන වෙන ස්වර්ගයක් කොමෙන්ටද මේ මිහිබට සුරපුරනේ තියෙන්නේ සිද්ධාර්ථ කුමාරට කරපු ටිකම තමයි අපිටත් පිටරට ගියහම පෙන්වන්න ආද මේක පෙන්නුවාට මේ ඉන්න ලෝකේ ඉන්න ඔක්කොටම පිස්සු 140ක් පිස්සෝ ඉන්නේ මුලින් නරක වෙච්ච කට්ටිය නගරේ නම් බොහොම ලස්සන පිස්සුදු තියෙනවා ඉන්දියාවට යන්න මෙතන කක්ක කරනවා මෙතන බත් කරනවා බල්ලෙක් මැරලා ඉන්නවා පපඩම් වෙලා පාරේ ගිහිල්ලා ගිහිල්ලා අර රොටිය විතරක් ඉතුරුලා තියෙනවා කවුරක්වත් අයින් කරන්න යන්නේ නැහැ. ඉන්දියාවේ යතින් හරිසෝක් බුදු වෙන්න. ඔක්කොම එකලඟ. ඊමිසුන්ද මේ ප්‍රසිද්ධ එළිය කක්ක කරනවා කියවම තුන් දිනක් විතර ගෑනු කට්ටිය උදේ අර පොඩි පඩිකන් ටිකක් කන්නේ කතා කර කර පිට්ටනියක ජොලිය වැඩි දෙනවා. ඉතින් අපි ගියා බොහොම නම්බුකාර කට්ටියක් එක්ක ඉන්දියාවේ භාවනා කරන්න. සාරනාත්ව. ඊට පස්සේ ඉතින් ඒ කට්ටියගේ හිටියා මේ වැසිකිලි යන්න ඕනේ කියලා. ඉතින් අපේ ගේ ගයිඩ් අහනවා ඕපන් වැසිකිලිද අහපු වැසිකිලිද කියලා. ඉතින් ඔක්කොමලා දුන්න වහපු ඒවයි. එහෙනම් කිලෝමීටර් එකමාරක් පොලිම තියෙනවා ඊගාව පෙට්‍රල් ෂෙඩ් එකේ තියෙනවා එකක්. පොලිමේ තමයි එකක් අයන්නේ. ඊට වෙලී ලේසි ඕපන් එක කියන්නේ ආර දිනු පිටියක් පේන්නේ අන්න එතෙන්ට යන්නේ. ඉතින් අන්තිම වෙනකොට කට්ටිය කිව්වා ඇතුලේ එක ඕනේ නැහැ අප්පා මේ වැඩේ හදිස්සිනේ. පිටරටකේ මේ ගිල්ල කරා නම් නඩු. ආම්දුරු කෙනෙක් පොඩි ආම්දු දෙනමක් එක ජපානි ගියා. ජපානි ගිහලා <tsk> ගාල ගැහුවල කෙලපාර. එතකොට පොලිසියෙන් ඇල්කලු මෙච්චර දල ගන්න මේක හොදනවා කියලා. ඊට පස්සේ ගෝලිය දෙන්න කිව්වලු නෑ නෑ අපි ලොකු සංසයනයෙන් කරන්නේ නෑ. එයාම කරන්න ඕනේ. දැන් ලොකු ආම්දුරෝ පඩික්ක බෑරගෙන මේක හොදලා කිව්වලු ලොකු නම පොඩි ආම්දුරට කතා කරලා නම. අපි මේක ගිහිල්ලා නොකිය හිමු නේද කිව්වලු. කට්ටියට මේක නොකිය හිමු කිව්වලු. ප්‍රශ්නයක් නැහැ. පොලිසියෙන් ගල තමුසේ කියලා කියපරන් තමුසේ දඩත් ගෙවන්නේ කොහොදන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට අපිට ඕනේ නීතියක් දාගෙන මේක පිරිසුදු කරගෙන ඉන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ ප්‍රകൃති ඒක නෙමෙයි. මං කියන්නේ ප්‍රകൃතිය තියෙන්න ඕනේ කියලා. මම ප්‍රകൃතිය දැක්කම බාර ගන්න නම් මේකේ තියෙන කුණු වෙන දෙයක්, මේකේ තියෙන භංගයක්. ඒ නිසා බුදුජානනාංශයට නාස්තිකවාදීන් බයින. උච්ඡේදවාදීන් බයින. මෙච්චර ලස්සන සුන්දර ලෝකේ මනුස්සකමක් තියේදී මෙච්චර ලස්සන සදාචාරය මේ సౌందර්යය තියේදී ඇයි මේ ස්වාංශි නිතර මේ භංග ගැන කතා කරන්නේ කිසිම බෞද්ධයෙක් කැමති නැහැ. මොකද බෞද්ධකම ඉවරයි උද්‍යප්ප ඥානෙට එනකොට. ඉන් එහාට යන්න බෑ. ඉන්හිහට මේ පොදිය බිම තියලා යන්න ඕනේ. ගියාට පස්සේ වෙන්නේ කුණු වෙන දෙයක්. ඉතින් ඒක ඒක දැකලා ඒ ද්වේෂයෙන් හටගන්න එක ඔක්කොම ලගාව තියෙනවා. ඒගොල්ලෝ තමයි ප්‍රොජෙක්ට්ස් හදන්නේ. මේ නගරේ පිරිසිදු කරන්න ජල පද්ධතිය හදන්න ප්‍රොජෙක්ට්ස් හදනවා. කොහේ කෙලවර කරන්නද? ඒ හදරපු කක්ක ටික දාන්න තැන නැහැ නේ. න්‍යෂ්ටික අපිට අපි කොහෙද දාන්නේ? නගරේ හැම තැනම අපිරිසිදුයි. ඒ ඕස්ට්‍රේලියාවට ගියාම අවුවට යන්න තහනම්. බාහිරේ හුස්ම ගන්න තහනම්. ලිඳක් හරන තහනම්. දර වලින් ගින්දර පත්තු කරන තහනම්. ඒ ඔක්කොම අයින් කරලා අර බැටරි සිස්ටම් එක හදන කුකුළු පැටව වගේ කර කාමර ඇතුලේ ඉන්න ඕනේ. එළියට ගිහලා පොඩ්ඩක් හරි ගින්දර තිබ්බොත් එimhe අක්කර ගණන් ගිනි ගන්නවා. ලිඳක් හරලා වතුර ගත්තොත් එimhe ගැලුම් ගානට ගෙවන්න ඕනේ ටැක්ස්. කන්නාඩි දාන්න නැතුව එළියට ගියොත් ඇත්ත එකන්ද වෙනවා. රෙද්දක් හොදලා එළිය දැම්මොත් පොලිසියෙන් ඇවිල්ලා අල්ලගෙන යනවා. ඒක ඩ්‍රයර් ඩ්‍රයර් එකට දාලා ගන්න ඕනේ. අවුවේ දාන්න තහනම්. ඉතින් මෙහෙන් කවුරු හරි ගියොත් එහෙම උඩ දඩගෙවලම ඉවරයි වැඩේ. ඇයි හයි හත් දෙයනේ කන්නාඩි දෙකක් දාන්න නැතුව එළියට ගියොත් ඔන්න කවුරු හරි පොල්ලක් දාන. රෙද්දක් හොදලා එළිය දාන්න බෑ. ඉතින් මං කියන්නේ ඒක නරකයි කියලා. මං කියන්නේ මේක නරකයි කියලා. මේ දේවල් වල තියෙන මේ කුණු වෙන දෙයක්. මොන තරම් ඔපවට්ටම් කරන්න ගියත් ඒකේ භංගේ දකින්නකොට ද්වේෂෙන්තරෝ දකින්න මොන තරම් පළල් මනසක් ඕනද කියලා. විසුද්ධි කීයක් දකින්න ඕනේද අපේ අවසාන මොහොත? මරණය කොට නව දොරින්ම කාරළු වගුරගෙන මැරෙන හැටි ඒ මිලරේපතුමා කියනවා අන්තිමට ඉතුරු වෙන්නේ අර ඔරස් කොරස් කොරස් කොරස් ගන්න හැම ටික විතරනේ. ඔය කොච්චර බයිලා කිව්වත් අන්තිමට සෙන්ගඩිය සෙන්ගඩිය එළියට එනකොට ඔච්චර ඉතුරු වෙන්නේ ඕන බින්දපු රසෝල අන්තිම එක. අපි හදපු ඔක්කොම දේවල් අස්පනා අපිට කුණු වෙනවා. මං කියන්නේ කුණු බයං කියලා. මේක බලන්න පුළුවන් නම් මේක බලන්න නම් ওই කියන භංගේ දකින්න පුළුවන් එන්ටනික මේ භංගේ දකින්න ද්වේෂය අයින් වෙලා නම් බුද්ධ ආලෝකයක් ලැබෙනවා. මේ මේක දැහ දැකලා නොදැක්ක වගේ ඉන්න එකයි තියෙන්නේ. අපි මෙතෙක් කල ජීවේ දකින්න ලැබීම කාලකන්නිකමක් නොදකින් වනේ වන සිව්පාකටත් මේ දකින්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නෑ ඒක දිහා බලලා මේක තමයි ස්වභාවික වසන් ගන්න කොච්චර හැදුවත් පටගත්ත ඕනෙම දෙයක වසන් ගන්න බෑනේ. හමාරක් තියෙනවනේ. ඒ හමාර දැක්කෙන දිසාන මෙතිකල් සංසාරේ හිටියේ දැන් හමාරේ විතරක්ම පෙන්නනවා. භංගෙම බිදි බිදි මිදි මිදි යන ගතියක් පේනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට දරන්න බෑ. ගෝදෙනේ කැපනෝල් ගැට ගන්න. ගෝදෙනේ පඳුරු අයින් කරනවා. මේ හැම දෙයක්ම හෙල්ලෙන්න ගන්නවා. ඒක ලොකු සාංශයේ සත්‍යවිසුද්ධි පොතේ ලියලා තියෙනවා. භාවනාදී මේක දැක්කට පස්සේ බල්ලෙක් හරකෙක් දිහා බැලුවත් පේන්න පටන් ගන්නවා මෙතනක් තියෙන කුණු වෙමින් යන දෙයක්. හරියට මේ න්‍යෂ්ටික බෝම්බයක් පුපුරන්න ඕන මෙන්න එකක් වගේ. එහෙම නැත්නම් ටයිම් බෝම්බ එකක් වගේ. කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ. ඉතින් අපි කොහොමද සාතිකයක් දෙන්නේ? මේක නිට්යයි සුඛයි සුබයි කියලා. ඒ කෙනාට නිට්යයි සුඛයි සුබයි කියන එක පේන පැහැදිලිවම පිස්සුවක් කියලා. මොකද පේන්නේ භංගෙමයි. නමුත් ඒක අර ද්වේෂයෙන් තොරව මේක දකින්න පුළුවන් ඥානයක්. ඒකටයි ඥානය කියලා කියන්නේ. ඉතින් අපි මේක සුඳුණු ගාලා වහලා ප්ලාස්ටර් දාලා පිළිතුරු කරගෙන ඉන්න උත්සාහ කරන කිරීම හරහා අර පූජාව වැගිරෙනවා කොහොම කරත් වැගිරෙනවා. ඒක දකින්න අපි කවදද ලෑස්ති වෙන්නේ? ලෑස්ති වුණොත් මරණේ වගේ නවදොරින් කාර්ලු වැగిරෙනවා දැකලා මේක තමයි ප්‍රകൃතිය. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියලා ඒක ඥානයට ලක් කරගත්තොත් පේනවා අපි මේ සදාචාරය කියලා එකක් හදාගෙන ශිෂ්ටාචාරය කියලා එකක් හදාන මේක වහන්න කරන ප්‍රයත්නය කුෂ්ඨ රෝගියෙක් ආත්මසැඟේ කුෂ්ඨ තියෙන කෙනෙක් රත්තරන් ආභරණලා සරසන්න හදන දෙයක් වගේ කියලා බුදුජානසෙ සඳහන් කරනවා. මුළු ඇඟේම කුෂ්ඨ නම් මොන රත්තරන් ආභරණ දාලා සැලකුවත් මොනව කරන්නද වැඩි. මොන විදිය ආලවට්ටන්න දැම්මත් වැඩක් නැහැ. ඒ නිසා මේ බංග ඥානෙට ගියාට පස්සේ තියෙනවා මේ විද්‍යාව කියන්නේ මොන තරම් කුණු හරපයක්ද කියලා. මේ අර්ථල පහසුකම් දීලා මේ sannivedane දීලා මේ ක්‍රම වලින් පුළුවන් වෙයිද ඔය ඔය කක්කා වහන්න. විද්‍යාව විසින් ඇති කරලා තියෙන න්‍යෂ්ටික අපද්‍රව්‍යය. විද්‍යාව විසින් ඇති කරලා තියෙන මේ පෘථිවිය රත් වෙන එක. පෘථිවිය විසින් ඇති කරලා තියෙන මේ පරිසර දූෂණය. විද්‍යාව විසින් ඇති කරලා තියෙන මේ චිත්ත දූෂණය. උන්ගේ අම්මලාටවත් බෑ නතර කරන්න. අද යන රේට් එකේ කොහෙන් කෙලවර වෙයිද නැහැ. නිසා එක චිත්තක්ෂණයක් භාවනා කරන විද්‍යාව විසින් ඇති කරන මේ සම්පූර්ණ ලෝකේ රත් වීමට අපි උත්තරයක් දුන්නා වෙනවා. මුළු පරිසර දූෂණයටම චිත්තක්ෂණයක උත්තරයක් වෙනවා. පෘථිවි තලයේ රත් වීමට අහිංසක උත්තරයක් දෙනවා. ඒ නිසා භාවනා කරන වෙලාව වැඩි කරා. භාවනා කරන කට්ටිය වැඩි කරා. උන් ඕන දෙයක් කන්න කියන්නේ. මේ පෙරේතකමට පෘථිවි තලයේ තම්බන ගෑවත් කවන්නේ. අඩියේ තියෙන සීරම අදිම. ඔයිලුත් අරගන්න. ෂෙල් ගෑස් එකත් ගන්න. හැම අන්සුවක්ම අරගන්න. අරගෙන යොල්ලා මේ කාමෙට. අපි ඒ වෙනුවට බලන්න ලද්ද දෙයින් සතුටු වෙලා හිත යොදලා භාවනාවට අපි ඉන්න හැම චිත්තක්ෂණයකම ওই ලෝකයා විසින් ඇති කරලා තියෙන විද්‍යාව විසින් ඇති කරලා තියෙන හැම දෙයකම ස්ථාවර උත්තරයක් දෙනවනේ. නිසා භාවනා කරන හැම කෙනෙක්ම ඒ නරක වැඩ කරන හැම දුස්සීලෙකුගේම හිතට සාන්තියක් දෙනවා. ඒ සාන්තිය දෙන්නේ මෙහෙමයි මේ භංගයක් දිහා දැකලා විනාශ වෙනවා දිහා බලලා ද්වේෂයෙන් බලන්නේ. මනුස්සයාට දුන්නොත් මනුස්සයා කරන්න ඔච්චරයි. අත තිබ්බොත් ගෝරි ගොඩයි. මනුස්සකම. මමත් මිනිසෙක් මම බලන මොනක්වත් මොනකර කතා කරන්නෙත් නෑ ක්‍රියා කරන්නෙත් නෑ හුස්ම ටිකත් නතර කරලා මේක ලොකු ජයග්‍රහණයක් මේක සාන්තියක්. මේක ලෝකයේ උණුසුම වීමට චිත්තක්ෂණයක උත්තරයක්. පරිසර දූෂණයට චිත්තක්ෂණයක උත්තරයක්. චිත්ත දූෂණයට පැහැදිලි උත්තරයක්. නිසා ඕන කෙනෙකුට කෙලසන්න ගියාන මම බලනවා පුළුවන් ප්‍රමාණය පිරිසුදු කර. ජින්සුකෝ බුද්ධහණං උපාදෝ කියන්නේ ඒකයි. බුදු කෙනෙක් ලෝකෙට පහළ වීම සාන්තිය. මේ මේ manuss ලෝකේ ඉන්න අමනියෝ නිසා විතරක් නෙවෙයි අපාගත වෙලා ඉන්න නිර්සත්තුන්ට සපතක් ලැබෙනවා. බුදුජානනාංශ අපිට උගන්වන යමක් නොකර සිටීමේ කලාව. අක්‍රීය. මේ ලෝකේ ඔක්කොම උගන්වන්නේ අපි ක්‍රියා කරන්න හදන එක. අපි පුළුවන් තරම් බලනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නැතුව පුළුවන් නම් එක චිත්තක්ෂණයක් කිසිම දෙයක් නැතුව ඒක සතිමත සතියට ලක් කරනවා පරාදයක් පිළියෙට නෙමෙයි වැරදීමක් විදියට නෙමෙයි නෝන්ජල්කමක් විදියට නෙමෙයි භාවනා දියුණුවක් විදියට එතකොට මේ භංග ඥානෙට ආවට පස්සේ තමයි අර තේරෙන පටන් අරගන්නේ මේකට බය තියෙන තාක්කල් අසහනෙ තියෙනවා. මේකට බය තියෙන තාක්කල් ආතතිය තියෙනවා. දැන් බය වෙන්න එපා. අපි බුදුහාමරන්ගේ ගෝලියෝ. අපි ළඟ සද්ධාව තියෙනවා. අපි ළඟ සීලය තියෙනවා. අපි ළඟ සතිය තියෙනවා. අපි සූදානම් වෙලා ඉන්නේ. මේකෙදි විතරයි මරණට සූදානම්. කියලා මේ භංග ඥානේ දකින්න දකින්න දකින්න ඒකේන ඉදිරියට වෙන මරණයට පොඩි පෙරහුරුවක් ඇති කරගන්න. මෙතිකල් නොදැකීම මේක මෙච්චර වහගෙන මේක ජීවත් වෙච්ච හැටි පිළිබඳව වස්ස විලි ලැජ්ජාවක් එනවා. මාත් මේ ලෝකයා කරන විකාරයක් නේ කරගෙන හිටියේ මේකනේ ප්‍රകൃතිය කියලා ඒ භංග ඥානෙ එනකොට අට ආදීනවයක් වැටෙන්න පටන් අර ගන්නවා බයක් ඇති වෙන්න පටන් අර ගන්නවා ආදීනවයක් වැටෙන්න පටන් මේ ලෝකයා දීපු ලණුවක් කාලා මට පුදුමාකාර මම මේ වසංගන ජීවත් වෙන්න ගියාට මේකේ තියෙන්නේ ඒ භංගයට පස්සේ තියෙන පුදුම බයක් ඇති වෙනවා. කවදා හරි ගෙවන්න එපා අපා මේකට. මේ ආදීනවයක් නෙමේ තියෙන්නේ පුළුවන්කම තිබුණාට කෑවට කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ. ඊට වැඩිය අඩුවෙන් කාලා ප්‍රයෝජන හසකලා ජීවත් වෙන්න පුළුවන්. අහිංසක ජීවිතයක්. මහානකමක්. මේ අර පිළිමැස්මක්. කොහෙද එහෙම දෙයක් අද කතා කරන්නේ? එතකොට මමත් මේ ඔක්කොම කරනවා කියලා කිව්වොත් කෙරුවොත් මම නිවනෙන් කොච්චර ඈත් වෙනවද? එතන මේ මෝඩියෝ කියන දේ අහුම්කන් දුන්න වෙනවා බුදුහාමර කරපු දේ ප්‍රතික්ෂේප කරා වෙනවා කියලා යාට බයක් පහළ වෙනවා ආදීනවයක් පහනවා අතීතය ගැන හිතනකොට හිතෙනවා බුදු අම්මේ බුදු කෙනෙක් පහළුනේ නැත්තම් අපි කොහෙද මොනවා කරාවිද කියලා මම මෙතන නැත කරනවා බන මොකද නැත්තම් රැට නිින්දයක් නැතු යන්නේ ඉඳී තියෙනවා මොකද වයසක් කට්ටිය සෑහෙන්න ඉන්නවා හෙට උදේට හොක් ගාලා ඉඳී දන්නේ අර කාව heart attack ආව අරකයි මේකයි කියලා ඒක ඒක උණයි කියලා ප්‍රශ්නයක් නෑ ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒ උනට වෙලා ගිය නිසා මම බන නතර කරනවා. අපි බලමු ඉතිරි තියෙන දවස් දෙකේ මේ නව මහ විපස්සනා ඥාන ටික මේ මැරෙන්නේ නැතුව බේර ගන්න පුළුවන් වේද කියලා. නැත්නම් කාටට heart attack නැවිත් බේර ගන්න පුළුවන් වේද කියලා. මොකද දැන් යන්නේ අමාරුම කොටසේ. භංග ඥාන, භය ඥාන, ආදීනව ඥාන ඒව කියනකොට මේ කිටි කිටි ගන්නවා හිත. එහෙම නොවි මේව අහණ්ඩයි අපි මේ ලෝකෙට ආවේ. ඒකටයි අපි මේ අපි විහිං සීලයක් රැකලා තියෙන්නේ අපි මෙතෙන් ආවේ. ඒ නිසා අපි මේ ටිකත් කාගෙන මේ ඇත්ත මේ චතුරාර්ය සත්‍ය මේ විදිහට දැකගන්න සීල දිනාට මේක ආදර්ශයක්, ශක්තියක්, ධෛර්යයක්, බලයක් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනා දවසේ ධර්ම දේශනාව කරනවා සීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.